ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ 65 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ඔබ සම්මත වර්ෂයෙන් 2014 පෙබරවාරි මාසේ 26 වෙනිදා අපිට දැන් කාලය ලැබිලා තියෙන ධර්ම දේශනාව සඳහායි ඒ සඳහා සිළුමු දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යදා ස්වාහං ආවුසෝ සන්නිඨාමි තදා සුසන්නිසීදාමි යදා ස්වං ආවුසෝ ආයුහාමි තදාසු නිබ්බුය්හාමි තීති ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට නේවාසිකව මුළු දින සෑම අවස්ථාවකම කාලසටහනේ එක වේලාවක් වෙන් කරලා තියෙනවා ධර්ම දේශනාවක් සඳහා ඒකට අපි භාවනා ජීවිතය පැත්තෙන් කියන්නේ සුත අනුග්‍රහිතය කියලා. සුතමේ ඥානය ලබා ගැනීම සඳහා අපි ඒකට දක්වන අනුග්‍රහය. ඉතින් ඒ සඳහා නිතරම මේ භාවනා කරන කෙනාට ඒ කරගෙන යන භාවනාව nirupadritaව. එහෙම නැත්නම් එනේන ප්‍රශ්න වලට මුහුණ දීගෙන ඉදිරියට යෑම සඳහා කළ යුතු අනුග්‍රහ පහක් සරුවචන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරලා තියෙනවා අනුගහිත සූත්‍රයේදී. ඒකේ පළවෙනි එක තමයි සීලානුගහිතේ. ඒක තමයි අපි නිවාසික භාවනා කරන සෑම උපාසක උපාසිකාවන්ට ඒ තම තමන්ට gedara දොරවල කරන ඒ පංචිල් වෙනුවට මෙතන අටසිල් සමාදන් කළා හිත අලුත් කරගන්න එහෙම නැත්නම් ධෛර්යයක් ඇති කරගන්න සීලේ පැත්තෙන් අල්ලුවක් දෙනවා ඒකට කියනවා සීලානුගහිතය කියලා. ඊට පස්සේ අරණ්‍යගත වීමෙන් රුක්ඛ මූලගත වීමෙන් ශූන්‍යාකාරගත වීමෙන් අපි පරිසරය වෙනස් කරලා දෙනවා අපේ පරණ පුරුදු ඒ හිත පීඩා දුක් කරදර අයින් කරලා අලුත් හිතක් අලුත් චිත්තක්ෂණයක් ඇති කරගන්න. ඉතින් ඒක කාලයක් තිස්සේ පීඩාවටපත් වෙච්ච නීවරණ යට වෙච්ච හිතක් ගලවනවා කියන කෙච්චර ලීසි නැති නිසා ඒ විදිහට සීලානුග්‍රහිතය එහෙම නැත්නම් මදි නිතරම සුතානුග්‍රහිතේ තියෙන්න ඕනේ. එයත් අඬ ඇහෙන්න සලස්සන්න ඕනේ. පුළුවන් තරම් ධර්ම කොටාස ඒ නිසා හුඟක් වෙලාවට ਸਰුවචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ඉච්ච සූත්‍ර පිටකය බොහෝ විට ඉදිරියෙන් තියා ගන්නවා. ඒකෙන් නිදර්ශන අරගෙන එදා කාලේ වෙච්ච සීද්ධිය අනුව අවස්ථානුකූලව සර්වඥාන්සේ ඉදිරිපත් කරපු කරුණු අපි සුතමේ වශයෙන් බහුසුත භාවයේ සඳහා අසුවිරු ඥාන සඳහා පොතේ දනුව සඳහා ඉදිරිපත් කරගන්න. ඊට අමතරව සාකච්ඡානුගහිතයක් කරනවා. සාකච්ඡානුගහිතය කියන්නේ කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡා කිරීම. ඒ අනුගහිත තුන අනුව තමයි සමත අනුගහිත විපස්සනා අනුගහිත කියලා භාවනාමය වශයෙන් සමත විදර්ශනා වශයෙන් මේක නිසින්ින්ද වැඩෙන්නේ. ඉතින් ඒ අනුගහිත පහේ සඳහන් සුත අනුගහිතේ තමයි අපි මේ එකතු වෙලා සාමූහිකව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරන වෙලාවේ දවල් එකඟ වෙච්ච විදිහට එනතන යෝජනා කරගත්ත විදිහට මේ වැඩමුළුව සඳහා සරුවචනාංශ විසින් යේදනා දේශනා කරන යෙදිච්ච ඕඝතරණ සූත්‍රය සම්බන්ධ වෙලා තියෙනවා. යෝගතරණ සූත්‍රය සරුවඥ දේශිත ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ ඒක ඇතරම පොත් පහක් තියෙනවා සංයුත්ත නිකායට 1 2 3 4 5 කියලා. පස්වෙනි කාණ්ඩයත් නැවත පළවෙනි කොටස දෙවෙනි කොටස කියලා දෙකට කඩනවා. කෙසේ නමුත් ඒ සියලු පොත්වල මුල්ම පොතේ ඉස්ලාම සඳහන් වෙන සූත්‍රය. මේක සාරවත්න දේශනාවේ උගාක් තැන් සම්බන්ධ නිසා නිටතරම වගේ උද්දෘත කරලා දක්වන සූත්‍රයක් ඒ වගේම කිසිම කෙනෙකුට කියන්න බෑ මම මේක පරතට පැමිණලා තියෙනවා මම මේක දන්නවා කියලා මොකද හැම වෙලාවෙම අපේ ජීවිතය තුළ අපි නිටතරම මේ සූත්‍රය අනුව දක්ෂ නැති නිසා ප්‍රශ්න ඇති කරගන්න. ඒ ප්‍රශ්න වලට Tamanටම Taman විසඳුමක් ලබාගෙන ගුරුවරයෙක් වෙන්න ඒ සූත්‍ර නැත්නම් මේ ඕගතරණ සූත්‍රය සරුවචනanse නැති තැන සරුවචනanse නියෝජනය කරනවා වගේ. ඒ මොකද සරුවචන දේශිත මේ ධර්මයේ අපි කියන ධර්ම විනය කියලා මේකට කියන්නේ. ඒ ධර්ම විනයෙහි ප්‍රධානම ඉගැන්වීමක් තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ ඕගතරණ සූත්‍රයෙන් නිරූපණය කරන්න හදන්නේ එහෙම නැත්නම් රූපක මාර්ගයෙන් පෙන්වන්න හදන්නේ ඒ මධ්‍යම ප්‍රතිපදාවේ නැති කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාවට එන හැටි. ඉතින් ඒක නිසා ඒක හැම කෙනෙකුටම අදාළයි. මේ යම් වෙලාවක යම් කිසි කෙනෙක් මාර්ග ඥානයක ඉන්නවනම් එහෙම නැත්නම් ඵල ඥානයක ඉන්නවනම් අන්නේ චිත්තක්ෂණේ විතරයි මධ්‍යම ප්‍රතිපදා නැහැයි කියලා ඉන්නවයි කියලා කියන්න බුණා. අනික හැම වෙලාවකම මොනමාරි හේතුවක් නිසා අපි පක්ෂග්‍රාහී, අපි අංශභාගයි, අපි පැත්තකට ඇදිලා ඉන්නේ. ඉතින් ඇදිලා ඉඳගෙන තමයි අනින්ට ඇඟිලි දික් කරන්නේ. Taman ඇදව ඉඳගෙනයි අනුන්ගේ ඇද හොයන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේ ඕගතරණ සූත්‍රය සුද්ධ කරගත්තට පස්සේ කෙනෙකුට ඒ අනුන්ගේ වැරදි සෙවීම සහ Tamanගේ වැරදි සෙවීම කියන නැත්නම් මේ චිත්ත පීඩාවලට මුල් වෙන ඒ මූලික දේ පිළිබඳව ඥානයක් පහළ වෙනවා. එහෙම නැතු ඒවා සම්පූර්ණ විසඳෙනවා කියන එක නෙවෙයි කියන්න තියෙන්නේ. ඒ සම්බන්ධව ඥානයක් පහළ වෙනවා. ඒ ඥානේ පහළ වුණාට පස්සේ අනේ මේ දුක් මදිවට, කරදර මදිවට, චිත්ත පීඩ මදිවට මේ අනුන්ගේ දුක් හොයන්න ගිහිල්ලා තමන්ගේ දුක් වලට කනගාටු වීම හරහා තවත් මේ කායට දුක් දෙන්න එපා. තවත් මේ හිතට දුක් දෙන්න එපා කියලා මේ ඕකතරණ සූත්‍රයේ ලස්සන මේ අජීර්ණ ලෙඩකට බේතක් වගේ එහෙම නැත්නම් අසමබර කෙනෙකුට සමබර භාවයක් වාගේ ඇදට පැත්තට ඇලයින්මන්ට් සවුත් වෙලා දුවන වාහනයක ඇලයින්මන්ට් හදලා දුන්නා වගේ පුදුමාකාර අදාළ භාවයක් තියෙනවා ජීවිතේට ඒක නිවනට විතරක් නෙවෙයි පවුලක් නඩත්තු කරනකොට ආයතනයක් පාලනය කරනකොට එහෙම නැත්නම් සභාවක් මෙහෙවනකොට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට තමන්ගේ හිත කරදර ගන්න නැතුව ඉන්න මේ ඕගතරණ ක්‍රමය තේරුම් ගන්න. මෙතන ඕග කියන වචනේ පාවිච්චි කරන්නේ සැඬ වතුරකට. බොහොම වේගයෙන් ගමන් කරන වතුරකට ඕගය කියලා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් දිය රැල්ලකට, දිය වැලකට ඕග කියන වචනේ පාලියේ සඳහන් වෙනවා. ධර්ම විනයේ ඒකට කාමෝග, ditthෝග අවිජ්ජෝග භව ඕග වශයෙන් හතරක් සරුවචනාංශේ පෙන්ලා දීලා තියෙනවා හැම කෙනාම ඒ හැම දිශාවට ගලන මේ දී රැඩි වලින් පීඩා වෙන පණ්ඩරලක් වගේ හිත නිතරම සැලෙමින් තියෙන්නේ ඒක නිසා ඒ ඕග ධර්ම විනය වචෙන් සඳහන් වෙන්නේ කහඳුනා ගැනීමත් අපිට මේ සූත්‍ර සාකච්ඡාවේදී කරගන්න අවස්ථාවක් ලැබෙනවා සූත්‍ර මේ වශයෙන් ඒ වාගේම ඒ වගේ සැඬ වතුරක් දීවැලක් හරහා පීනන පීනන කෙනෙක් කළ යුතු ගත යුතු උපක්‍රම පිළිබඳවත් මේකේ සාකච්ඡා වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට නැත්නම් මේ සූත්‍රයට මුල පෑදෙන්නේ ඒ සංයුත නිකායේ මුල් කොටසේ නම් කරලා තියෙන විදිහට දේවතා සංයුත්තය කියලා කියන්නේ දේවතාවෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහන. ඒ දේවතාවා ආන ප්‍රශ්නේ කතන්නකෝ මාර්ස ඕක මතරින්ති කියලා ඒ దేవතාව ගොඩාක් කල් මිනිස්සු දිහා බලන් හිටියා. මොකද దేవතාවන්ගේ ආවුස දිග නිසා එක්කෙනෙක්වත් සමබර නැහැ. ඔක්කොම කොරයි මේ ලෝකේ. ඔක්කොම භාගයට පැත්තට අදිනවා. මේ පැත්තට අදින නිසා හැම කෙනාම එක තැන කරකැවෙන්නේ. ඒක නිකන් මේ සුලියකට අහුවෙච්ච කෙනෙක් වගේ තමන්ගේ රුචි අරුචිකන් ටික වටේට කරකැවි කරකැවි ඒකෙන් විඳින්න පුළුවන් පුදුමාකාර දුක් විඳ විඳ ගත කරනවා. ඉතින් මේ దేవතාවා දැක්කා සරුවචනහන්සේ එහෙම චපල වෙන්නේ නැතුව ඍජු මාර්ගයකින් එගොඩ වුණා. එගොඩ වෙලා ඒ උන්වහන්සේට පස්සේ වෙන කරන්න රාජකාරියක් නැහැ. මේ එකතන කරකැවෙන ජනතාවට මේ එකතන කරකැවීමෙන් ඇති ක්ලාන්ත ගතිය, වමන ගතිය, ඔක්කාර ගතියට බෙහෙත් හොයනවා. මේක කෙලින් ඵලයල්ලයි කියන. ඉතින් අනික ඔක්කොම ගුරුවරු කක්කොට්ට වගේ Taman ඇදට යන ගමන් ගෝලයන්ට කෙලින් යන්න උගන්වනවා. Taman වැද්දෙක්ව ඉඳගෙන දරුවන්ට ශිෂ්ටාචාර වෙන්න උගන්වන වැදි බණ තමයි. ඉතින් මේ దేవතාව දැක්ක සරුවචනන්සේ බොහෝම කාලයකට පස්සේ, يعني කල්ප ගානකට පස්සේ මිනිස්සු කෙලින් ගිහිල්ලා කෙලින් යන ගමනක් උගන්වනවා. ඒ නිසා සවැත්වර සරුවචනන්සේ වැඩ ඉන්න අවස්ථාවක රාත්‍රියේ පූර්ණ මූල කල්ලි ගිවිච්චිය වෙලාවක සවැත්මරේ කාලෝක කරගෙන ඇවිල්ලා කතන්නු කොමාරිස ඕගම තරංකි කියලා මාරිස මේ තමන් දේවතාවුන් සරෝජන සාමත්‍රණය කරනකොට කියන්නේ නිදුකානන් වහන්සේ කියන නම නිදුකානන් වහන්සේ කෙසේ නම් මේ සැඬ වතුර ඊතරක ඊතර වුණාද කොහොමද මේ සැඬ වතුරින් ඊතර වුණේ කියලා. එතකොට සරුවචන හංසේ අනාදාන අනාදාහං ආවුසෝ අනායුහං ඕගමතරෙන්ති කියලා මම හදිස්සි වෙන්න ගියෙත් නෑ ඒක තන ටැග් ගහන්න ගියෙත් නෑ මෙන්න මේ විදිහට මං ඊතරුණයි කියලා බොහොම ආර්ය විවරෙන් අර දේවතාවට උත්තරයක් දෙනවා. ඒ දේවතාව ඊටාම අහිංසකව ඊට යටහත්පත් කියනවා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා. මොකද මේ සා ගැඹුරු බරපතල කෘත්‍යයක් අනාදාහං අනායූහං මම එක තැනක ගැටෙන්නේ läගගන්නෙත් නැතුව කුලප්පු වෙලා හදිසිය දුවන්න යන්නෙත් නැතුව මේ ගමන ගියයි කියලා. එතකොට සරුවචන් වහන්සේ දේවතාවට තේරෙන්නේ නැති වෙච්ච වෙලාවක කියනවා යදාස්වාං ආවුසෝ සම්තිත්ථාමි මම යම වෙලාවක ඇවැත්නි මා නිදුකණී නිදුකානන් නිදුකානනි කියලා දේවතාවට ආමන්ත්‍රණය කරනවා යම් වෙලාවක läගගත්තා නම් වේගය අඩු වුණා නම් තදාසු sannishidami මම එදාට ගිල ගන්නවා වතුරේ ගිලෙනවා. ඒ වගේම යදාසුං ආවුසෝ ආයුහාමි තදාසු නිබ්බුයහාමි යම් විදිහට ඕන රෙඩි දඟලන්න ගියා නම් දිරලට ගහගෙන යනවා. මම කලබල වෙන්නෙත් නැතුව එකතන läග ගන්නෙත් නැතුව දීවල කැපුවයි කියනවා. ඉතින් මෙච්චරයි සූත්‍රය. බොහොම කෙටි සූත්‍රයක් පස්සේ దేవතාවගේ උදාන ගාතාවකින් ඒ దేవතා සතුටු වෙලා කියන සතුටු ප්‍රකාශයකින් සූත්‍රය නිම වෙනවා. ඉතින් මේකෙදි මේ තියෙන මේ පෙන්වන්න හදන මේ කතාවේදී සරුවචනාංශි මේ ගංගකට සංසාරයේ ඕගය නැත්නම් සංසාරේ සැඬ වතුර සම කරලා සංසාරේ ඉගොඩ වීම පෙන්වලා දෙන්නේ කලබල වෙන්නෙත් නැතුව එකතන ටැග් ගහෙන්නෙත් නැතුව එකතන මෙට්ටහි වෙන්නෙත් නැතුව එකතන පල් වෙන්නෙත් නැතුව මම දීවල කැපුවයි කිය. ඉතින් මේක මේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්නන විවරණයක් එහෙම නැත්නම් නිරූපණය කිරීමක් මේකේ තියෙන්නේ. ඉතින් හොඳට ගැඹුරෙන් බැලුවොත් පේන්න තියෙන්නේ මේ තරුවචන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලකම සඳහන් වෙන මේ වීරිය සමබර කිරීම වෙලාවට ගැළපෙන වීරිය යෙදීම පිළිබඳව විශේෂණය කිරීමක් වගේ පේන්න තියෙනවා. ඒ මොකද අපි එදිනදා ජීවිතයේ කාම ලෝකයේ යම් ප්‍රමාණයකට වීර්ය කරලායි අපි මේ தත්තට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එක්කෙනෙක්වත් එහෙම ඒ සටනින් පෙරදිච්ච අය නෙවෙයි. ඒ සටනේ 100ක් තියෙන්නේ නැති වුණාට අනිකුත් බොහෝ දෙනෙක් අතර ඔළුව උස ගන්න පුළුවන් මට්ටමකට Taman තුල යම් වීර්යයක් තිබිච්ච කෙනෙක්. ඒ කොච්චරද වීර්ය තිබුණේ කියනවනම් ඒ Taman ඒ කාම ලෝකයේ එහෙම නැත්නම් මේ භෞතික ලෝකේ ලැබපු ඒ දක්ෂතා ඒ ශිල්පීය ඥාන ඒ ලාභ කීර්ති ප්‍රශංසා තියේදිත් මේක මදි මම ලෝකෝත්තර පැත්තක් එහෙම නැත්නම් මේ ලෝකෙට විතරක් මදි පරලෝකෙටත් මම වීර්යවන්ත වෙන්න ඕනෑ කියන පිරිසක තමයි යෝගී කියන නම පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ පිරිසට වීර්යයක් තියෙනවා. නමුත් ඒ තියෙන වීර්ය ගේයසිතයි, ආමිෂයි, ගෘහාශ්‍රිතයි, වස්තු සම්බන්ධව පමණයි තියෙන්නේ. ඊට පස්සේ මේ පිරිස දැන් ආර්ය ධනයක් උපයන්න හදනවා. සප්ත ආර්ය ධනයක් උපයන්න හදනවා. සද්ධා මේ හිරියෝතප්ප සද්ධා විරිය සති ආදී ආර්ය ධනෙ උපයන්න ගියාම අර ලෞකිකව තිබුණු වීරිය මේකට කෙලිම පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇති කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. වෙන විදිහට කියනවා ලෞකික ජීවිතයේ සාර්ථකත්වයක් තිබිලා එහෙම නැත්නම් හොඳ උපදී සම්පatti භව සම්පatti තියෙන කෙනාට විතරයි මේ ශාසනය වැඩ කරන්න පුළුවන්. උංග දෙනෙක් හිතන විදිහට කලකිරිච්ච වෙලාවට මේ ශාසනයට ආවට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. පෙරදිච්ච, වැරදිච්ච, කලකිරිච්ච වෙලාවට මේකට ආවට ඒ ඒ කලකිරීමට උත්තර මේකේ නෑ. මේකේ උත්තර තියෙන්නේ ඒ තිබුණටත් වඩා තව දියුණු වෙන්න උනන්දුව තියෙන පෙරපින තියෙන කෙනාට විතරයි. ඒක නිසා මේ ලෞකිකව එහෙම නැත්නම් අපි කියන ගේහසිතව ගෘහාශ්‍රිතව තියෙන වීරිය අපි 아무තු පණපෙවිල්ලක් පණපවනවා මෙතන මෙතන තියෙන වෙනස තමයි ලාභ සත්කාර සම්මාන සිලෝකවලට යන වීරියක් නෙවෙයි මේක. අරකෙදී ඒ වීරියට අපිට ප්‍රතිලාභ වශයෙන් ලැබුණේ ලාභ සත්කාර සම්මාන සිලෝක. ඉතින් මේ දෙක තීරුම් ගන්න හරිය අමාරු. ඒ මොකද යම් තැඩක් කටයුතුක් කරනකොට ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවනම් ඒ වැඩේ උනන්දු කිරීම වැඩේ මාර්ගෙම සිද්ධ වෙනවා. ලැබෙන ලාභය නිසා, ලැබෙන ප්‍රශංසාව නිසා, තෑග්ග නිසා විතරඟට ඉදිරිපත් වෙනවා. නමුත් මෙතන ආරම්භයේදී නම් යම් ප්‍රමාණයකට යම් යම් ලාභ ටිකක් හම්බ වෙනවා. චෛසික ධර්ම ටිකක් පණ ගැටිලා එනවා. නමුත් අවසානයේට යනකොට අපි ලාභ සත්කාර සම්මාන વિશે ඉක්මවන්න වෙනවා. ඉක්මවනකොට මොකටද මේ උනන්දු වෙන්නේ කියන එක අන්නර උනන්දුවේ කුසල ඡන්දේ විශාල මොටවීමක් සිද්ධ වෙනවා. මේක හරි අමාරුයි විස්තර කරන්න. හිතන්න බෑ අපිට මේ දවස් දෙක ඇතුළත ඒ තරම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් උත්සාහ කරමු. ඒක මං හිතන්නේ කිසිම දාර්ශනිකයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා ලෞකික ජීවිතේ අපිට තියෙන මේ දක්ෂකම් මේ භෞතික ජීවිතේ අපේ තියෙන දක්ෂකම් මේ ආධ්‍යාත්මික ජීවිතයට යොදනකොට ඒ ආධ්‍යාත්මික ජීවිතයේදී කොච්චරක් අර කියන දක්ෂකම් අර කියන විදිහට ලාභ සත්කාර සම්මාන ශීලෝක කියන එදිනෙදා කුට්ටිය කඩා ගන්න එකිනෙකා මඩිසල තර කර ගන්න එදිනෙදා තරඟ කරන ඒ භෞතික ලෞකික දැනුම මේකට හරවනකොට පුදුමාකාර කීකරු වීරීමක් කරන්න වෙනවා. පුදුමාකාර සංවරයකටපත් කරන්න වෙනවා. පුදුමාකාර ශීලාචාර தත්වයකටපත් කරන්න වෙනවා. නොකලොත් අර වීරිය නිසාම මේකේනා නාස්ති වෙනවා. මේ නිසාම භාවනා හරහා නොවිදිනා දුකක් විදියට. ඒකට වළක්වන්න ඔය භාවනාවට එන 195කට වැඩි පිරිසක් මේ දුකේ läකලා අනවශ්‍ය විදියට මේ ශාසනයේ වැරදියට කතා කරනවා. Taman දුක් විඳිනවා. නමුත් තේරුම් ගත්ත දවසේ මම මේ ඕනට රෙඩිය තටමඬ ගිහිල්ලා එනත්තම් ඕනට රෙඩිය බුදියන්න ගිහිල්ලා ඒ ඕනට රෙඩිය කුසීත වෙන්න ගිහිල්ලා මම මේ පටලවාගෙන තියෙන්නේ මෙන්න මේ උනන්දුව ඕ උනන්දුව අඩු ගතිය ලැබෙන ලාභෙට සත්කාරයට වාංගු කරලා කියන මනුස්සයාට නම් යෝගාවචරයක් කියලා කියන්න අමාරුයි මට මේ මේ දේවල් ලැබෙන නිසායි මම භාවනා කරන්නේ මේකයි මේකයි කියලා හරියට භාවනාවට කල්ැතු අපි හදාගන්න සැලසුමක් නැති කෙනෙක් නම් ලෝකේ නැහැ. ඕනම කෙනෙක් අඩු ගානේ නිවන හරි කමන්නේ ලබා ගන්නයි භාවනා කරන්නේ. පිං ලබා ගන්නයි, ස්වර්ග සම්පatti ලබා ගන්නයි, ආහසෙන් යන්නයි, දිව්‍යඥ ඥානෙ ලබන්නයි නානා ප්‍රදේවල් හිතාගෙන ඉන්නවා. ඒකෙන් තමයි මේ වැඩේට බහිඳ Javaය ගැම්ම කුසල ඡන්දය ශ්‍රද්ධාව ඇති කරගන්න. නමුත් ਸਰවචනාංශයේ මේ පෙන්නන පාර යනකොට ඒ කෙනා ඒ තියාගත්ත අභිමතාර්ථය සීඝ්‍ර විපරිණාමයකට ලක් වෙනවා. අපි නිවන කියන එක කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඒක පිළිබඳව තියෙන අදහස ඒක පිළිබඳව තියෙන මතිමතාන්තර හිතුවට වැඩිය 100%ක්ම වෙනස්. ඒ වගේම අපි හිතුවනම් නිවනේ මේ මේ භාවනා කරන මේ මේ දේවල් ලැබෙයි කියලා. ඒ ලබන්න ඒ හිතන හැම දෙයක්ම තන්නේ කර කෙලස් පදනමකින් ඇවිල්ලා තියෙනවා. හිත සුද්ධ වෙන්න සුද්ධ වෙන්න තමයි ඒ හිත දැනගන්නේ මොකටදයි මෙච්චර අපි ගෙවල් කීකවල් අතහැරලා ඇවිල්ලා භාවනා කරන්නේ. මොකටද අපි මේ විදියට මේ නාති පිරිස අතහැරලා ඇවිල්ලා භාවනා කරන්නේ. මොකටද මේ අපි 8 7 5 භාවනා කරන්නේ කියලා ගොඩාක් ඉස්සරහට යන්න ඕනේ තමන්ගේ ඒ අභිමතාර්ථයේ තේරුම් ගන්න. ඉතින් නමුත් ඒ අර මුලින් මුලින් භාවනා උනන්දු කරවීම සඳහා අර තාම ආධුනිකව ඉන්න යෝගාවචර විවිධ හීනමවා ගන්නවානේ. ඒ හීන මුලදි මුලදි ටිකක් උනන්දු කරවලා දෙනවා. නන්ද කුමාරයාට කිව්වේ සුරංගනාවියක් දෙන්නම් කියලා. නන්ද කුමාරයා ගෙදරින් අඬ ගහන ගිහිල්ලිවර වෙලා තාම ජනපද කල්යාණී ගැන පිළිබඳ හිත පහල කරගෙන ඉන්නකොට ਸਰවචනාංශي ඔක්කොම වැඩ තියලා අඬ ගහන ගිහිල්ලා මගදී මේ ගිනිගත්ත මේ හේනක හිටව පුලුටු වැඳිකෝ දකින්න සලස්සලා ගිහිල්ලා සුරංගන දිවි ලෝකෙට ගිහිල්ලා පෙන්නවා මේ බලන්න මේ කට්ටිය කොච්චර ලස්සනද අංගපසංග මෙවැනි අංගපසංගක් කෙනෙක් ගන්න එකක්ද හොඳ නැත්නම් අර නව දොරෙන් කාර්ලු වැగిලෙන මනුස්සාංගනාවක් ගන්න එකද කියලා. ඉතින් ඒකට නිකම්ම තේරුණා නන්ද කුමාරයාට අරම්මණ්ඩි ගත්තොත් එහෙම සන් පවුඩර් වලට කොච්චර වියදම් කරන්න ඕනද? දිව්‍යාංගනාවක් ගෙනවත් මොකක්වත්ම නැහැනේ. කෙලින්ම රත්තරන් නැත්තම් හඳුන් වලින් හැදුවා වගේ අනේ ස්වාමීන් වහන්සේ මේකක් හම්බ වෙනවා නම් හොඳයි. මට හරියට වෙන්නේ මේ මනුස්ස කාන්තාවක් අර මඟ දැකපු පුරුටු වැඳිට සමාන කරලා. හොඳයි එහෙනම් ටිකක් උත්සාහ කරලා භාවනා කරන්න දෙන්නම් කිව්වා. බුදු කෙනෙක් හිතනද <coughs> බුදු කෙනෙක් ඒ වගේ උපමාවකින් ඒ වගේ රූපකයකින් ඒ වගේ උපක්‍රමයකින් කෙනෙක් භාවනාවට යොමු කරනකොට ලෞකික දේවල් දෙන්නම් කියලා හෝ උනන්දු කරනවා. උනන්දු කරලා හැබැයි බුදුහාමරෝ වග කියන්නේ මේ ආඳුරෝ බැඳගෙන භාවනා කරනවා ගස් මුලට. ඒකට ළඟින් යන පොඩි ආඳුරෝ අහනවා සුරංගනාව ලස්සනද? හම්බුණාද? සුරංගනාවකට ඔය භාවනා කරන්න කියනට අර ආඳුරන්ට කාපු දේවල් වමනේ කරන්න හිතෙනවා. පොඩි එකක් දන්නවා දැන් මේ තටමලා භාවනා කරන මෙතෙක් කල නොතිබිච්ච එක කරන්නේ අර සුරංගනාව පිළිබඳ හැඟීම නිසා පස්සේ ඒ නන්දහාමුදුරණ ජනපද කල්යاني කලිම අමතක වුණා. පස්සේ තේරුණා මේ ඉච්ඡර කැපකිරීමක් කරලා මම මේ ඔක්කොම කරන්නේ එවැනි සුරංගනාවක් ගැන අපේක්ෂාවෙන්ද කියලා ඒක පිළිබඳව හිත මධ්‍යස්ථ භාවයට එන්න එන්න එන්න එන්න භාවනා වැඩෙන්න පටන් ගත්තා. ඒ නිසා මුලදී භාවනා කරන්නන් සඳහා යම් යම් ආකාරයක පෙළඹවීම ශ්‍රද්ධාව ඇති කර ගැනීම කරාට මුදුවට මතක තියාගන්න මේ භාවනා ජීවිතයේදී ඒ ශ්‍රද්ධාව 100ට 100ක්ම ගෙවෙනකම් භාවනා කරන්න වෙනවා. Taman අර ඇති කරගත්ත ශ්‍රද්ධාව අසද්දෝ කියන තැනට යනකම් භාවනා කරන්න. ඉතින් මේක ඒ නිසා Taman ඉස්සරහින් තියාගත්ත අභිමතාර්ථය 100%ක්ම විපරිණාමයටපත් වෙද්දිත් භාවනාව අතන ඇර කරන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ සැඩ වතුරේ කොට වෙන්න පුළුවන්. නමුත් ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ ජවනිකාවෙන් ජවනිකාවට නිසා තමයි පටන් අර ගන්නකොට තිබුණ එක මතක නැති වෙනකම් භාවනා කරන්න. මම මේ මේ දේවල් වලට පෙළඹුණේ භාවනාවට මේ මේ දේවල් ලැබෙයි කියලා යමක් හිතුවා නම් ඒ සියල්ල විපරිණාමයටපත් වෙලා ඒව කාලේ වෙලිතලාවට යට වෙනකම් එහෙ නැත්නම් ඒව අමතක කරලා භාවනා කරන්නේ භාවනා කිරීම සඳහායි කියන දක්වා එනකම්ම ඒ ওই කියන මාර්ග ඥානයක් අපල ඥානයක් ලැබෙන්නේ. ඉතින් මේක සිද්ධ වෙනවා ඒක චිත්ත නියාම ධර්මයක්. ඒ නිසා සරුවචනාංශේ මුලදී උනන්දු කරනවා. උනන්දු කරලා කරගෙන කරගෙන යනකොට ඒ අවශ්‍ය කරන දේ ලැබෙනකොට ලැජ්ජ හිතෙනවා. අනේ මම එළඹෙනකොට පෙළඹෙනකොට පෙළඹුණේ මොන වගේ දෙයක් හිතාගෙනද දැන් ඒ වෙනුවට ලැබිලා තියෙන මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය මම අර හිතපු කුණු කන්දලකට කොහොම සමාන කරන්නද කියලා. ඒ නිසා ඔය මිලින්ද පඤ්ඤා පසුකාලීන තේරවාද එකතු වෙච්ච පොතක්. ඒකදී මිරන්ඩා කියන රජුරුවොත් නාගසේන ස්වාමින් වහන්සේත් අතර ඇති වෙච්ච දෙබසක් යන්නේ මිරන්ඩා කියන රජුරුවෝ ලෝකෙම වාදයට දක්ෂ කෙනෙක්. එයා කොඩි දාගෙන හිටියේ. පස්සේ ආරංචි වෙනවා ඉන්දියාවේ මේ නාගසේන කියලා රජ හාමුදුර කෙනෙක් ඉන්නවා හරි දක්ෂයි ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන් කියලා මේ ආයතන සේනකත් එක්ක ඇවිල්ලා සාමකාමීව තානාපති කෙනෙක් වශයෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තට පස්සේ එනේන ප්‍රශ්නට උත්තර දුන්නා ඉතාමත්ම දක්ෂව. පස්සේ මේ රජ්ජුරෝ එකට යටහත් පහත්ව එකඟ වෙලා නැත්නම් බාර අරගෙන ඇහුවා ඔබ වහන්සේ මේ දැනුම දැනගෙන මට මෙහෙම දැනුමක් ලැබෙනවා මම මෙන්න මේකටයි යන්නේ කියලා හිතලාද පැවිදි වුණේ කියලා. ඊට පස්සේ පැවිදි වෙන කාලේ මම අවුරුදු 13 14 කොල්ලෙක් මට මෙලෝදයක් තේරලා නෙමෙයි මම පැවිදි වෙන්නේ. අම්මයි තාත්තයි ගිහිල්ලා පන්සලට බාර දුන්නා. එතනින් ලොකු ආමතුරු අතුගාපන් කිව්වා, වඩිකම් හොදපන් කිව්වා, පොත් කියෝපන් කිව්වා. කියවගෙන කියවන යනකොට උපසම්පදා වෙන්න ඕනිකව පැවිදි වෙන්න ඕනිකව මම දන්න දෙයක් නෑ. ඔන්න ගිහිල්ලා අන්තිමට මම මෙතෙන්ට එනකොටයි දන්නේ මේ මුළු පැවිද්දම යොමු වෙලා තියෙන නිවනට බා. නමුත් මං gederin පිටත් වෙනකොට මට මොනවක්වත් දෙතුන්නේ නැහැ. නමුත් ඒ සම්ප්‍රදාය නිසා මම ওই කරගෙන කරගෙන ගියා. දැන් නම් මට තේරෙනවා එදා මම මේකට පෙළඹුණේ මේ කිසියම් හැඟීමකින් නෙවෙයි. ඒ නිසා මා තුල මගේ අභිමතාර්ථය 100ට 100ක්ම විපරිණාමයටපත් වෙලා. මේකට ගිහියෝ කැමති නෑ. ගිහියන් ඕනේ තමන්ගේ නම්බු රැකගෙන, තමන්ගේ තාන්නමාන රැකගෙන, තමන්ගේ රුචි අරුචිකන් ටික රැකගෙන නිවන් යන්න. ඒක ඉතින් වෙන්නේ ඒක අල්ලන තාහකල් අපවස කර කර. ඒක තමයි මේ එක තැන ගිලෙනවා එතන රැළට ගහගෙන යනවා. ඉතින් ගිලෙන එකත් නැතුව කරන්න බෑ. ගහගෙන යන එකත් නැතුව කරන්න බෑ. එතකොට දැනගන්න පුළුවන් නම් මම මේ එක තැනක ගිලෙනවාය. එහෙනම් මම මේ ගහගෙන යනවායි කියලා එහෙනම් බුදුහාමුදුරුවෝ දැක්කා වගේ තමයි. නමුත් මේ ගිලෙද්දි Taman දන්නේ නැත්නම් මම මේ ගිලෙනවද ගහගෙන යනවද මධ්‍යම ප්‍රතිපදා කියලා හොයාගන්න බැරි නම් ඉතින් ඒකට උගාක් බනහන්න වෙයි. උගාක් භවනා කරන්න වෙයි. උගාක් කමඨාන් සුද්ධ කරන්න වෙයි. ඒ වුණත් අහපු අහපු බනවලට බණීවි. සුද්ධ කරන සුද්ධ කරන කමඨාන්ට දොස් කියාවි. දකින දකින කෙනාට දොස් කියාවි. මම මෙච්චර උනන්දුවෙන් භාවනා කරනවා. තාම බැරි වුණානේ මට මේ දීවැල කපාගෙන යන්න කියලා. ඒක නිසා මේ සූත්‍රයේ තියෙන ප්‍රධානම දේ තමයි Tamanටම දැනගන්න පුළුවන් නම් මම මේක තැන ටැග් ගහලා ගිලෙනවද එහෙ නැත්නම් මම මේ දඟලන වැඩිකම නිසා දියරලට ගසාගෙන යනවද එහෙනම් මේ දෙක නැතුව මම මේ සම්වරලා කම්බේ යවිදින්න වගේ උස් බයිසිකල් එකක් පදින්න වගේ තනියේ දණ්ඩක යන්න වගේ හිමීට හිමීට දෙපැත්තේ අනතුර දැක දැක දෙපැත්තේ අනතුරට ඇඟ හීතල වෙමින් උස තාප්පයක් දිගේ ඇවිදින කෙනෙක් වගේ ඉදිරියට යනවා කියලා දන්නවනම් මට තේන විදිහට නිවන් දකින්න ඕනේ ඒම ඇති. ඒකම නිවනකටත් වැඩි. මොකද හැම චිත්තක්ෂණයකම ධර්මයමයි. හැම චිත්තක්ෂණයකම හේතුඵල ධර්මයමයි පේන්නේ. හැම චිත්තක්ෂණයේ මධ්‍යම ප්‍රතිපදාමයි මොන ප්‍රශ්නයක් ආවත් එයා කපාගෙන බහින්නේ රත්විච්ච පිහකින් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන බහින්න පුළුවන්. එතකොට ඒ තමන්ගේ ක්‍රම සහ විදි තමන්ගේ ශිල්පීය ක්‍රමයට මේ එනේන ප්‍රශ්නයක් කරා යනකොට ඒව එකක්ක ප්‍රශ්නයක් විදියට පේන්නේ ඒක පේන්නේ නිකන් මේ මගේ ආයුධේ පන්නරේ තියාගන්න හම්බෙච්ච කරගලක් වගේ කරගලේ මදින්නේ කරගලත් එක තරහට නෙවෙයිනේ ආයුධේ පන්නරේ තියන්නේ කරගල ආයුධයට වැඩි හයියයි ඒකේ මදිනකොට මදිනකොට මැදෙනකොට මැදෙනකොට මධ්‍යම ප්‍රතිපදා නිකන් දිලිසෙන පිහිදාරයක් වාගේ එන්න එන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒකට දුක කියන්නේ ඊට පස්සේ පේන්නේ මට පන්නරයක් දෙන්න වෙස්සලාගෙන ආපු සුභාශිංසනයක් වාගේ. ඒක නිසා මේ බාධා පැමිණෙන එක වරින් වර නිමක්න වෙලා හුම්මකට ගන්න බැරුව යන්නේක වරක ගසාගෙන ගිහිල්ලා මොකද උනේ කියලා දන්නේ නැති එක සරුවච්චනාංශගේ අන්තිම භවයේත් කීපවතාව සිද්ධ වුණා. මේ පස්චිම භවික මහබෝසතාණන් වහන්සේට සම්මා සම්බුදු වෙන්න ඉපදිච්ච මහබෝසතාණන් වහන්සේට ඒ දවස් 7 ඇතුළත වප්මගුල් උත්සවයේදී ධ්‍යාන ලැබිලා උඩ පාවෙලා දඹගස්වල හේවනල් ඔක්කොම Taman දිහාට එච්චි වෙච්චි බව එක විදිහක ඇතුළට නැමීමක් මටත් පුළුවන් මම දන්නවා කියන හැඟීමෙන් ආවේ. නමුත් ඒත් එක්කම ඒතුමට සිද්ධාත ඔය කියන පුංචි දවස් ගානක් නේ ඊට පස්සේ ගිහි ගිය අතහැරියට පස්සේ හිතලා තියෙනවා ඒ තරම් ලැබෙන සැපය සත්‍ය සොයා යන තවුසෙකුට ගැළපෙන්නේ නැහැ කියලා. මේක manuss ලෝකේ ලබා ගන්න බැරි જાති සැපයක් මේ ධ්‍යාන සුඛය. ඒක නිසා ධ්‍යාන සුඛය අනිප්පත්ත හරවලා නැත්තම් ඒකේ අනිප්පත්ත තියෙන අත්කිලමතාන යෝගයට ගියා මේ ලෝකේ මිනිස්සෙකුට වෙන කරන්න බැරි විදිහේ දුෂ්කරවතක් පිරුවා. එතකොට අතිධාවනේ අති දහමනෙන් ගිහිල්ලා මේ කාටවත් මේ විදිය නොකන බින්න බෑ. කාටවත් මේ විදිය ඇඳුන් නැතුව ඉන්න බෑ. කාටවත් මේ විදියට න්‍යායින් ගෙවෙන්ගලා ඉන්න බෑ. කාටවත් මේ විදියට රජපාතාර ඉන්න බෑ. මට පුළුවන් කියලා ඒ අවසාන භවෙත් ඒ දුෂ්කරවත පුරනකොට දැඩි අතිධාවනයක ගියේ ශරීරයේ බඩාත ගන්නට පිට අත ගෑවෙන තරමට යනකම් කෘෂ වුණා. වැසිකිලි කරන්න හරි කියලා ඉඳගත්තාම වැසිකිලි කරලා වෙනකොට නැගිට ගන්න බෑ කලන්ත හැදිලා වැටෙනවා. ගොපල දරුවන්ට පේන්න බැරි හොයන්න බැරිලු මේක මලකුණක්ද පණ තියෙන එකක්ද කියලා. ඇටසැකිල්ල විතරයි වකුටු වෙලා තියෙනවා. ඉතින් සමහර ගොපල දරුවෝ ඇවිල්ලා ඇඟට මුත්‍රා කරනවලු මිනිහක් කියලා හිතාන. ඉන් දඟලනකොට ඒක ගොපල දරුවෙක් ඇවිල්ලා එලිච්චියගේ තන පිහිරකින් තනයකින් කිරික කට දැමලු ඒකලේව කාලවල නැගිට්ටේ. මේ රජ වෙන්න සක්විත රජ වෙන්න හිටපු මේ මේ රජපැටියෙක් බුද්ධහංකුරයන් වහන්සේ නමක්. නමුත් ගියා කෙලවරටම අතිධාවනේ. මට කාටවත් කරන්න බැරි වැඩ කරලා නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් අන්තිමට ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ළඟ ආය ධ්‍යාන භාවනාත් කරා කිසි තැනකින් මැද අහුනේ නැහැ. මේ අවුරුදු 35ක් වෙච්ච තරුණියෙකුට එදා ඇති වෙච්ච බලාපොරොත්තු සුන්වීම සේයාවක්වත් තියෙනවා නම් පොතක් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ ලියලා. මෙච්චර කැපකිරීමක් කරලා මෙච්චර පාරමිතා පුරලා මෙච්චර දුෂ්කරවතක් පුරලා කිට්ටුවකටත් ඇවිල්ලා නැහැ. කොහමරි බුදු වෙන දවසේ ඉස්සල රාත්‍රියේදී හිතිලා තියෙනවා මම අර වප්මගුල් උත්සවයේදී අතහැරලා දාපුවේ හොඳ නෑ කියලා සැප වැඩි කියලා අතහැරලා දාපුවේ හිත හැල්ලු වෙච්ච ධානා සුඛෙට හිත දැම්මොත් මොකද කියලා ආර්ය පරිශ්‍රණී සූත්‍රයේදී සර්වචාන්සේ නැවත සලකා බලනවා අවුරුදු 6ක්ම කරා පේන තෙක් අහනක සුදු පාටක්වත් පේන්නේ ආලෝක මාත්‍රාවක්වත් නැහැ. සහැල්ලුවක් ඇත්තෙත් නැහැ. දිගටම බලාපොරොත්තු සුන්වි. හැබැයි ඒක ඒ මහා බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් ඒ දුෂ්කරවත පුරණ එකට දැන්න තියෙන ඔය මේ පාකිස්තාන් වල හදපු ඒ ලෝකඩ පිළිමේ ඒක ප්‍රසිද්ධයි ඒක කවුරුත් මේ කැලෙන්ඩර් වලට ගහනවා පත්‍ර වල දානවා ඒක දිහා බලනකොටත් පේනවා ඇස් දෙකේ කිසිසේත්ම බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක් නැහැ. ඇඟ කෘෂ්ණ කෘෂ්ණ වෙලා කෘෂ වෙලා සිවුර කඩාන වැටලා ඉරයට පෙළ කරත් එක මේ පොළතු දිරච්ච කරත් එක ගරාජි ටික වගේ පේන්න තියෙනවා. නමුත් මනසේ කිසිසේත්ම බලාපොරොත්තු අධාර දැමීමක් වෙලා නැහැ. අන්තිම දවසේ රාත්‍රියේ තමයි හිතලා තියෙන්නේ අර අහක දාපු එපයි කියපු සැප වැඩි කියපු ධානා සුඛයට ගියොත් මොකද වෙන්නේ කියලා. ඒ වෙනකොට පිරිච්ච කලයක් වගේ තිබුණු ඒ මනස වහාම ධානා සුඛය හරහා ඒ මධ්‍යම ප්‍රතිපදාට වැටෙනවා. ඒත් එක්කම ත්‍රිවේද්‍ය ත්‍රිවේදයේ පහළ වෙලා උන්වහන්සේට හිතා ගන්න බැරි වුණා මම මෙතෙක්කල් ගත කරලා තියෙන ආදර්ශවත් චරිතයක් නෙවෙයි. වැරදි චරිතයක්. වැරදි නියෝජනයක්. නමුත් උන්වහන්සේ ආර්ය පරිශන සූත්‍රය මේ සියල්ලම සූත්‍රයක් බවට පත් කළ දේශනා කරනවා. උන්වහන්සේ දන්නවා භාවනා කරන හැම කෙනා මේ ඉන්නේ වැරදි පාරේ කියලා. ඒක දෝෂයක් නෙවෙයි හැටි එහෙම තමයි. ඒ නිසා මම මෙන්න මේ මේ ටික කරලා තියෙනවා. උඹලත් දැන් ඔන්න මොනවා හරි මෝඩකම් කරනවා නම් මන් දිහා බලලා මේක අහලා අනේ වෙච්ච මෝඩකම් දෙන්නට තරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා නොකර හිටපල්ලා කියන ඔය සූත්‍රය තියෙනවා. නමුත් සාස්ත්‍රුන් වහන්සේ නමකට එහෙම නැත්තම් කියනවා නම් බුදු වෙන උත්මයකට ගැළපෙන වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒ චුලසීනාද සූත්‍රයේ මහා ආර්ය පරිේශන සූත්‍ර කියවනකොට ඇඟ කිලිබලනවා. උන්වහන්සේ අරගෙන තියෙන මේ ප්‍රයත්නය දැන් අපි මේ තටවන්නේ අපි මේ දුක් වෙන්නේ අපි එකෙන් 16න් එකක්වත් 16න් 16න් පංගුවක්වත් කරන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙනවා අපිත් හොඳ යෝගාවචරයෝ කියලා. හරි ආසයි ඔය ගහගෙන තියෙන බැජ් එක ගහගෙන නම්බරයක් ගහගෙන ඇයිට යන්න තියනවා නම් තව සන්තෝසයි අපිත් මිනිස්සු කියලා හිතා. පිස්සු. අපි නිකන් අර කුරේ ගෙවිලා වගේ භාගයට කකුල යන්නේ අඩමානට කියන කැර එක තැන කරකැවිල්ලක් කරකැයි. මේ බණින් මේ මේ භාවනා වැඩවලින් අපි පෙන්වන්නේ කැරකෙන්නේ කොයි දිහාවටද මොකද්ද කියලා අල්ලගන්න එකයි දෙවන්නේගේ සහයෝගයක් නැතුව. එහෙනම් වැඩමුළුව සාර්ථකයි. හැබැයි හුඟ දෙනෙකුට ඕන කරලා තියෙනව නෙවෙයි. මේ gedara ගෙනියන්න මොනවද? මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. Tamange භාවනා කරනකොට Tamange චරිතය ඇදිලා තියෙන්නේ කොයි අතරද? මොකද්ද ඒකේ තියෙන අඩුපාඩුව කියලා දෙවන්නේගේ සහයෝගයෙන් නැතුව දකින්නයි මේ ඕගතරණ සූත්‍රය උදව් වෙන්නේ. ඒක නිසා ආස්වාද ප්‍රසවාස භාවනා කරන කෙනෙකුට උනත් ඒ භාවනා කරගෙන යනකොට ඒ කෙනා මේ ධ්‍යාන සුඛ මොකක් හරි බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් ඉඳ ගන්නකොටම අපේක්ෂාවක් තියෙනවා නම් සුන් වෙනවාමයි. තේම අපේක්ෂාවක්ම හැම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු කඩවීමෙන් හමාරයි. ඒක නිසා කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ මම මෙතන ඉන්නවා කියන එක විතරක් බලාගෙන හිටියොත් බලාපොරොත්තු නැති චිත්තක්ෂණයක් නිසා බලාපොරොත්තු කඩවීමක් එන්නේ එතකොට නම් අපිට කියන්න පුළුවන් ඒකොඩ උනා නෙවෙයි මෙන්න දීවල කපන ක්‍රමය. ඒ නිසා මේ භාවනාවට ඇවිල්ලා ඒ අරක මේක බලාපොරොත්තු වෙන හැම කෙනාටම ඔය වක්‍ර ගමන, චපල ගමන, ඇද ගමන යනවා. කොයි වෙලාවක හරි සක්මන් කරනකොට මං කියන මේ කතාව ටිකක් විපස්සනාට නැඹුරු ඇති නමුත් මං හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා. මං හිතනවා ඒක කර බලන්න පුළුවන් කියලා. සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන වෙන්න ඇරලා කයට සක්මන් කරන්න ඇරලා පැත්තකට බලා ඉන්න වගේ සක්මන දිහා බලා ඉන්න පුළුවන් නම් අන්න හොඳම සක්මන. ඉතින් ඒකට හුඟ දෙනෙක් කැමති නැහැ. හුඟ දෙනෙකට ඕනේ ඒ සක්මනේ තියෙනව සමීකරණ, සක්මනේ තියෙන ක්‍රමවේදය දැනගෙන මට හිතෙන්නේ ඒක කියලා දෙන්න තියෙන ආසාවද මන් දන්නේ සක්මන් කරන්න ගියාම අලුත කුර ගහපු හරක් වගේ පුදුමාකාර ඇදිල්ලක් අදින්නේ. කිසි කෙනෙකුට ස්වභාවයෙන් ඇවිදින්න බෑ සක්මන් කරන වෙලාවට. ඇහැතින්ද බලනකොට පේන්නේ වයර් මාරු වෙලා වගේ. ඉතින් ඒක හදන්න වෙනව කල් ගන්න වෙනවා. මේ පටලවාගත්ත එක හදන්න ගෙදර ගියාට පස්සේ ඉතින් බයිනවා ගෙදර පොඩි උණ්ඩ වේනවා මේ අම්මට පිස්සු හැදිලාවිල්ලා කියලා. අය ඉස්සර විදිහට ඇවිදින්න බෑ දැන්. ආනාපානය කරන්න ගියාම හුස්ම ගන්නත් බෑ. වෙනදා ඉන්නකොට පොල් ගන්න ගමන් හුස්ම ගන්නවා හත්ත පහක ගාණක් නෑ. පලා නිල්ල ගම හුස්ම ගන්නවා දන්නෙත් නෑ. දැන් හුස්ම ගන්න ගියාම හුස්ම ගන්න ගිහිල්ලා ඉසේකක්ම හැදෙනවා. මේ ආනාපාන සති භාවනා කරන බෙල්ල අමාරුයි කියලා කියනවා. දැන් ආනාපාන සති භාවනා කරන ඉසේකක්ම වෙනවා කියනවා. මොකද මොනවදෝ කරන්න හදනවා. තඩමණ්ඩ හදනවා. දිහා හුස්ම ගන්නවයි කියන එක බුදුහාමුදුරු දීලා තියෙන එක උප්පත්තියම හම්බ වෙච්ච <coughs> ඉච්ඡානුක පේශින්ගේ හෝ අනිච්ඡානුක පේශින්ගේ දෙකෙන්ම කරන්න පුළුවන් එකම ක්‍රියාවලිය. ඕකට වෙnderලා බලා ඉන්නවා කිව්වහම සමහර කියනෝනේ ආනාපාන සතිය කරන්න බෑ කියලා. ඉතින් මෙතෙක් කල මොකද්ද කිරුවේ කියලා අහුවොත් එහෙම ආනාපානේ කරත් හැබැයි සතිය කිට්ටු කරන්නම් බෑ. සතිය කිට්ටු කරපුවම ආනාපානේ ඉසේකක්කුන් එන්න පටන් ගන්නවා. ඇවිදින්න පුළුවන් සක්මන් කරන්න බෑ. මේ ජාතික විහිළු. මේ ජාතික විහිළු අපි භාවනා කියලා මොකද්ද එකක් හිතාගෙන ඉන්න. මොකද්ද රූප රාමුවකට විලා ඉන්නවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට අඩු ගානේ තම කරපු පොලවක, කෙලින් තියෙන පොලවක එහාට මෙහාට ඇවිදිනවා කියන්නේ හරියට හරස් ප්‍රශ්න අහනවා මේක කොහොමද කරන්න කියලා. නිකන් කවදාකවත් ඇවිදපු නැති කෙනෙක් වගේ අඟහරු ලෝකෙන් ගුරුත්වාකර්ෂණ නැත්තනකින් ආපු මිනිසෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ හුස්ම කරගන්න නැති කෙනෙක් වගේ මේ ආනාපානය කරන හැටි ඉගෙන ගන්න හදනවා. ඒ නිසා කරුණා කළ ස්වභාවික වෙන්න. ඉඳගෙන ඉන්නවනම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඕකට මොනවද දාය මේ වෙන කවුරක්වත් උපදෙස් දෙන්න ඕන කම. පට්ටලට හොඳට වාරිලා ස්වභාවයෙන් හුස්ම වැටෙන්න ඉඩ අරින්න. ඕකට මොකටද වෙන උපදෙස්? ඉඩමක් අරගෙන ඕකේ එහාට මැටිය හක්ලම් කරන්න මොකක්වත් ඕන කරන්න. නමුත් ඒකවත් බෑ. ඒකවත් බෑ. ඒක නිසා ඒක විශාල චිත්‍ර රූපයක්ම වාගෙන මේක ඇති වෙරි ලොකු ගුරු මුෂ්ටියක් ඇති ලොකු රසායන මේ රත්තරන් සමීකරණයක් ඇති දිගේ එකක් අයියෝ අපි දන්නේ නැහනේ කියලා මේ ආනාපානේ දිහා ලොකු හුඹස් බයක් ඇති කරන කියනවා. ඒක නැති කරන්නත් මං හිතනවා දවස් 7 භාවනා පන්ති 7ක් විතර කරන්න වෙයි කියලා. මේ උඹත් බය අරින්න. ඥානපාණි කරනවා කියලා කියන්නේ මේ දන්න දෙයකට සතිය පිහිටවන එක විතරයි. එහෙම නැත්නම් මේ එහාට මෙහාට යන්නේ අපි කොහොමදත් කරනවනේ. අපි සියලු ගමන් අතහැරලා කියන්නේ ළඟා වෙන්න යනවා නෙවෙයි. ඇවිදින එක ඇවිදින එක සඳහා කරනවා. හුස්ම ගන්න එක හුස්ම ගැනීම අපි කොහොමදත් කරන එක සියලු වැඩ බහා තබලා කරනවා කියන එකේ මේ දැඩි ආයාස කිරීමත් කුසීත භාවයත් නැති කිරීම සඳහා බුදුරජාන් වහන්සේ වක්‍ර මාර්ගයෙන් කියලා තියෙන්නේ වාඩි වෙලා චේතනාපූර්වක සැඩ කරන වැඩ සියල්ලම නැතර කළා දාන්න. හිතලා කරන, අදිෂ්ඨානයෙන් කරන, චේතනාවෙන් කරන සංස්කාර සියල්ල නැතර කළා. මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් නම් මේක එච්චර අමාරු නෑ. මම මේ මේ අමාරු බුද්ධජනනාචපව අමාරු කීප එකක් ඕනට වෙලිය සරල කරන්න කියන එක නෙවෙයි මම මේ උත්සාහ කරන්නේ අපිට ඒකවත් බෑ මොකද ඉඳ ගන්නෙම දැඩි කරගෙන ඉඳ ගන්නෙම එක්ක හිත වට්ටගෙන ඒ කිය ඒකට ස්වභාවයෙන් ගන්න හුස්ම දිහා බලනින්නත් බැරි ගතියක් තියෙනවා ඉතින් මේ වගේ දවස් තුනක වගේ භාවනක සමහරට එක පරියන්කයක සියල්ල හරිය වෙලාවක තමයි තේරෙයි මේ ඉඳගෙන ඉන්න එකේ සැපේ ඉඳගෙන ඉන්න එකේ සමබර භාවයේ ඉඳගෙන ඉන්න එකේ ලිහිච්ච ගතිය gedara හිටියන අපිට මෙහෙම අතක් පිට අතක් යනින්න හම්බ වෙන්නේ නැහනේ විවිධ රාජකාරණේ දැන් මොකුත් නැහැ කවුරු හරි कांड දෙනවා සුදු ඇඳගෙන සිල් අරගෙන සිල් උතුම් වට කරගෙන සීල භාවනා මධ්‍යස්ථාන ඉඳගෙන අතක් පිට අතක් තියාන වාඩි වෙලා බලා ඉන්න ගමන් ඒක බුද්ධි විඳින්න බැරි නෑ ඒකට සමාදම් වෙන්න බැරි නෑ ඒකට එළඹ වාසය කරන්න බැරි නම් මං හිතන්නේ නිවනක් ලබන්න පුළුවන් වෙයි කියලා මේ හම්බ වෙච්ච මේ කායික සුඛය. යගෙන සක්මන් කරනකොට පය තියෙන වෙලාවේදී ඒ එහාට මෙහාට ඇවිදින්න ටිකක් වෙලා මුලදි මුලදි අර හිත පිට යනකන් අතර වෙන්න අපි පොඩි මෙහෙවීමක් කරනවා වම තිනකොට වමට හිත යොදනවා දකුණ තිනකොට දකුණ හිත යොදනවා නමුත් ඒක සමබර වෙලා එනවනම් පුළුවන් තරම් ස්වභාවික වේගෙන් ස්වභාවයට ඇවිදින්න ඇරලා බලාගෙන ඉන්න එකයි කරන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ අනායුවං අනාදානං කියන විදිහට අසන් අනායුවං අසන්තිට්ඨං ඒක තැනක නතර වෙන්නේ නැතුව ඕනෑමට වැඩි වේග කරන්නේ නැතුව යනකොට ඒ ස්වභාවයෙන් ඇතිවෙන හුස්ම දැක්කොත් නම් බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. සක්මන් කරනකොට සාමාන්‍ය තමන්ගේ වේගයෙන් සක්මන් කරන ගමන් ශක්මනේ කියලා විශේෂ රසයක් නැනමුත් ඒක ලොකු යුතුයකමක් කරගන්නවා. බුදු අතක් කරගෙන ඒ ශක්මන කරන පැයක් විතර. අන්නේම කරනකොට නම් ඒ මනුස්සයාට මේ ලොකු විශාල අනාගතයේ වෙන්න තියෙන ලොකු අභිවෘද්ධි කෝක වේදත් ශරීරයේ ස්වභාවයෙන් සුවයලවන ගතියක් එනවා. ඒ සාමාන්‍ය තම පොලෝක එහාට මෙහාට ඇවිදිනවා තමන්ගේ වේගයෙන්. පැයක් ඉඳගෙන ඉන්නවා ආස්වාස් ප්‍රසවාස බල බල. ඉතින් ඒ ටිකේදී ওই මහා ලොකු ගමන් එහෙම නැත්නම් ළඟා වෙන තියෙන ලොකුව නැතුව අපි සරලව කල්පනා කළොත් අපි පැයක් වාඩි වෙලා ඉනකොට පැයක් කතා නොකර ඉන්නවනේ. කවදාකවත් මේක වෙනවද බලන්න වැඩ කෙදිලා ඉන්න ගමන්. භාවනා මධ්‍යස්ථාන කොච්චර නීති දරන තිබ්බත් එක එක නා දකින්නකොට මුවෙන් නොබැනක ඇහෙන් ඇහැට හෝ කතා කරනවා භාවනා කරන වෙලාවේ පැයක් ඉඳගෙන ඉන්නකොට කතා නොකර ඉන්න එක පුදුමාකාර කුසලයක් මොකද අපි රැස් කරන සියලු කුසල් සියලු දක්ෂතා අපෙන් සෝද බාලුවට ලක් වෙන තැන තමයි ලීක් වෙන තැන තමයි කතාව. එසා සාමූහික භාවනාවටත් ගිහිල්ලා සාමූහික භාවනාවේ කතා නොකර ඉන්න පුළුවන් නම් මෙතකයි කියන්න බෑ එකේ හම්බෙන ආනිසංස. සමහරකට පිස්සු හැදෙනවා එකේ. ඒ තරම්ම කතා කරලා පුරුදු කරලා තියෙන්නේ. මේකේ සීමාවක් නැහැ. ටොන් ගානෙන් කතා කරනවද, රහත්තල් ගානෙන් කතා කරනවද, කිලෝග්‍රෑම් වලින්ද කියලා මැනිල්ලක් නැහැනේ. උහි කතාව. අඩු ගන්න පැයක. ඒ වගේම බලන්න ඉඳගෙන ඉන්න පැයේ කිසිම සතෙක් මැරීමක් කලා කොහොමඩක්වත් වෙන්නේ නැහැ. කිසිම හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයක් සිද්ධ වෙන්නේ. ඉතින් හොඳටම තේරෙනවනේ මේ අඩුගානේ භාවනා කියන මේ එලිපත්ත පාගනකොට සීලය සම්පූර්ණයි කියලා. කාය වචන දෙකේ වෙන්න තියෙන මේක ආඩම්බර වෙන්නේ නැතුව මෙච්චර මේ දුස්සීලයන් ඉන්න ලෝකයේ මෙච්චර ශිල්ප දාලා සතුන් මරන ලෝකයේ ශිල්ප දාලා හොරකම් කරන ලෝකයේ ගණන් කරලා කාමීත්‍යාචාර කරන ලෝකයේ සීමාවක් නැතුව වචනේ හසුරන ලෝකයේ බීම ගැන කතා කරන්නවත් කැමති නැති ලෝකේ එක පැයක් මම වාඩිලා ඉනකොට මගේ මේ ටික නැහැ. මම පැයක් සක්මන් කරනකොට මගේ මේ ටික නැහැ කියලා මෙන්න මේ ටිකවත් සතුටු වෙන්නේ නැතුව මේකට අසතුටු වීම හරියට අර සිද්ධාර්ථ කුමාරයා කාලේ ලැබිච්ච ධානා සුඛය ප්‍රතික්ෂේප කරන තාකල් මහබෝසත්න් වහන්සේට බුදු වෙන්න හම්බුනේ නැහැ. එදා විඳපු ඒ සැපය හිතුව උනාට වැඩි කියලා. ඒක ඒක ඒකට සමාදම් වෙන හැටි දන්නේ නැහැ. ඒකට තිබුණේ ඒ වෙනකොට ද්වේෂ කරන ගතිය. ඒක නිසා එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා ඉන්නවනම් ඉන්න පුළුවන් නම් ඒක සමාදම් වෙනවනම් ඒක තමයි මගේ ජීවිත කරගත්ත ලොකුම පිංකම් බව දන්නවනම් Tamanට තේරෙයි අපි මෙතෙක් කල සංසාරේ මේ වර්තමාන මොහොතට කොච්චර වෛර කරලා තියනවද කියලා. එදින්දා ජීවිතය අපි වර්තමාන මොහොතට වෛර කරන්න නේද මෙච්චර ලස්සන රූප ගොඩක් gedera තියාගෙන ඉන්නේ. මෙච්චර ලස්සන සද්ද ගොඩක් gedera තියාගෙන ඉන්නේ. මෙච්චර ලස්සන ගඳ රස ಜಾති gedera තියාගෙන ඉන්නේ. මෙච්චර ලස්සන ඇඳපුටු කොට්ට මෙට්ට වට කරගෙන ඉන්නේ. මේ වර්තමාන මොහොතේ ඉඳ දෙන්නේ නැතුව රූප බලපං. සද්ද අහපං. ගඳ රස පහසින් ගියක් කියන්නේ ওই ටික තමයි. ඉතින් ඒකක ඉන්නකොට ඒ ඒ හිතට හරියට ඉඳුල් කට ගන්න දවසේ පොඩි එකාට ඔක්කොම જાති කැවිලිත් තියලා පාට පෙට්ටිත් තියලා පොත්පත්ුත් තියලා සෙල්ලම් බඩුත් ගොඩක් තියලා මැද ඉඳලා එකක්වත් අල්ලන්න නැතුව හිටපන් කිව්වොත් එම් මොකද වෙන්නේ? කවදා හරි ඉඳීද? පණින්න ඉස්සෙල්ලා හිත ඌට දන්නෙත් නෑ මොකක් අල්ලයිද කියලා අම්මට තේරෙන්නෙත් නෑ මොකක් අල්ලයිද කියලා තාත්තට තේරෙන්නෙත් නෑ මොකක් අල්ලයිද කියලා. එහිට හපන් අපි කරන වැඩේ. එහෙම නැත්නම් හොඳට තම්බල සුවඳ ගහන බත්තලියක් දීසි දීසි වලට බල්ලා තිය බෙදලා බල්ලෙකුට කිව්වොත් බැඳ ඉඳගෙන බලන්න හිටපන් කියලා. මස්සලියක බල්ලෙකුට පුළුවන් වෙයිද බලාගෙන ඉන්න. ඊට හපන් අපි ගෙදර ගිහිල්ලා කරන දෙල්ලම. ඊට හපන් උයපු මස්සල් මස් දීසි වටේට තියානේ අපි කියන හිතට අනේ හොඳ බල්ලෝ මේකක්ක කන්නතු හිටපන්කෝ. මස්සලිසියා මෙතෙන් දැවිලා දෙනකවත් දිහා බලලා හිත හදාගන්න අමාරු. ඒ ඔක්කොම මේසා සංකීර්ණ වෙච්ච මේසා සංකර වෙච්ච බරපතල ප්‍රශ්නයකට සරුවචනාංශය දෙන පළවෙනි උත්තරේ තමයි වර්තමානයේ පවතින හිතක ඒ කිසිම කෙලෙසකින් සම්මිශ්‍රණේ නැහැ. වර්තමාන මම දැන් මෙතන කියන එක ඇහෙන් විදින එකක් නෙවෙයි. කනෙන් විදින එකක් නෙවෙයි. නාසයෙන් විදින එකක් නෙවෙයි. දිවෙන් විදින එකක් නෙවෙයි. කයෙන්වත් විදින එකක් නෙවෙයි. සියලු ඉන්ද්‍රියයන්ගෙන් ප්‍රතිබද්ධ නැති චිත්තක්ෂණයක දිව්‍යමයයි. ඒක ලෝකෝත්තරමයි. ඉතින් අපිට ඉන්න බෑ. ඒකට බුද්ධම වෛරයක් අපි ළඟ තියෙනවා. ඇඟට නොදැනෙන්න එකෙන් පණිනවා. මොන විදියකින්වත් වර්තමානයේ හිත තියන. හැබැයි අපේ අර ප්‍රයත්නේ නිසා අපේ අදිෂ්ඨාන ශක්තිය නිසා එහෙම නැත්නම් කුසල ඥාන නිසා එක මොහොතකට තිබ්බැයි තියන්නේ ඉසල පයින්නවා. <clears throat> ඊගා චිත්තක්ෂණය පයින්නවා. ඉතින් අපි හිතාගත්තොත් මේක ද්වේෂය නිසා පැන්නොත් <clears throat> වේගය වැඩිකම නිසා පැන්නා. නැත්තම් කරන අර වැඩේ කරන්න තියෙන මේ වැඩේ කරන්න තියෙන ආසාව නිසා පැන්නොත් ගිලි ගන්නවා. ඒක තමයි <clears throat> කිමිදලා නැිනවා. ද්වේෂයෙන් පැනිල වතුර ගහගෙන යamak මැද යන්නේක තමයි ගත්ත චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණයටත් කියනවා. ඊගා චිත්තක්ෂණයටත් කියනවා. ඕකට කියනවා යෝගාවචරයයි. ඉතින් යම් දවසක තේරුම් ගත්තොත් Nissan වලට ආවත් ඉඳගෙන හිටියත් සක්මන් කරත් එදින්දා වැඩ කළත් ගෙදර ගියත් රකි රසාවක් කළත් ඒ කරන වෙලාවේ මට දවසකට එක චිත්තක්ෂණයක් මට පුළුවන් වර්තමානයේ හිත පවත්තන්න. මම මේක හෙට මගේ සියලු කිසල් සියලු දක්ෂතා සියලු ශූරකම් හිතලා මම හිතන චිත්තක්ෂණ දෙකක් කරගන්නවා. තුනක් කරගන්නවා කියලා. ටික ටික ටික ටික ටික වැඩි කරනවා නම් ඒ වැඩි කිරීමයි මධ්‍යම ප්‍රතිපදා බව දන්නවනම් ඒ යෝගාවචරයට මේ ප්‍රතිපදාවෙන් කොච්චර දෝ සතුට වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන අසීමිත කෑදරකම. මෙච්චර මේ අර කාම ලෝකෙද වගේ කුට්ටිය කඩා ගන්න තියෙන ආසාව නිසා එක්ක එක මදි කියලා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මේ භාවනා කරන නිසා එදිනදා ප්‍රශ්න එන්න ඕනේ නැහැ. මවන්නේකට එන්න වටින්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න එනකොට හිත නරක කරගන්න. ඒ වෙනුවට මට එක හුස්මක් බලන්න පුළුවන් දෙකක් පුළුවන් තුනක් පුළුවන් හතරක් පුළුවන් කියලා ආධුනික මනසක් ඇති කරගෙන මේ ලැබෙන පුංචි දේ අගේ ආඩම්බර කෙරුවොත් ඒකේ තියෙන වටිනාකම තමයි ඒකේ එක තැනක ඉඳලා ගිලී නැහිමක් ඇත්තෙත් නැහැ කලබල කරන්න කියලා ගහගෙන මැරෙන්නෙත් නැහැ මේ දේ දන්නවනම් අපිට තියෙන්නේ මේ වර්තමාන චිත්තක්ෂණේ වර්තමානයේ රඳවා තබා ගැනීම සඳහා ඒ වටිනාකම අපි මේ මුළු සංසාරේ කරන ලද සියලු පින්කම් වලට වැඩි වැඩි දෙන ලද සියලු දාන වලට වැඩි එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියලා දන්නවනේ. ඒක කොහොමද ඒක මේ සාධාරණීකරණය කරන්නේ මම දැන් මෙතන කියලා කයට හිත ගන්න බෑ මුළු ලෝකයේ කොතනක හරි තැනක් පිළිබඳව හිතනවා ඒක නිසා වර්තමානයේ හිත පවත්තලා මම දැන් මෙතන ඉන්නවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නා කියන එකයි එක චිත්තක්ෂණයකට. එක චිත්තක්ෂණයට මුළු ලෝකෙම අසත්‍යමත් වුනොත් මුළු ලෝකය පිළිබඳව මානසිකාරයේ නොපැවැත්වීම හරහා ඇර ලෝකයේ පිළිබඳ මානසිකාරය පවත්තන ගමන් දන් නොදෙන ගමන් කවදාකවත් වර්තමානට හිතෙන්නේ නැහැ. වර්තමානයේ මම දැන් මෙතන කිනකට එන්නේ නැහැ. ඒක නිසා යෝගාවචරය දන්නවනම් අනේ මගේ ජීවිතේ මං කවදාකවත් නැතුව එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන හිටියා. ඒ චිත්තක්ෂණේ මම දැන හෝන දැන ලෝකෙම දන් දීලා තියෙනවා. මට තියෙනවද කොන්දක්? මට තියෙනවද ආධ්‍යාත්මයක්? මට තියෙනවද පෞරුෂත්වයක්? මේ චිත්තක්ෂණ දෙකකට, තප්පර දෙකකට, විනාඩි දෙකකට මේක වැඩි කරගන්න. ඒ තාක්, ඉන්නා තාක් ඒක නම් මුළු ලෝකෙම දන් දෙන දෘෂ්ටියක් තියෙනවා. දර්ශන දන්තෙන් දර්ශනයක් තියෙන්න ඕනේ මේ වර්තමානයේ අගය කරන්න. අපිට වෙන්නේ මොකද්ද වර්තමානට එනකොටම අර වැඩේ කරන්න බැරි වුණා ආරයක් කොනවා කරයි දන්නේ නැහැ. අනු මං ගැන මොනවා හිතයි දන්නේ නැහැ. මං ආරය ගැන කොහොම හිතන්නේ කොහොමද කියලා අර ලෝකෙ මොන්නව හරි කුණක්. මොනවා හරි කෙලේශයක්. මොනවා හරි මාරවාක්ෂික ධර්මයක්. මොනවා හරි නීවරණයක් හිතට එන්න පටන් ගන්නවා. අඩු ගන්න එක චිත්තක්ෂණයකට බෑ. මේ ඔක්කොම අපිට වද දෙන්නේ අපි ආසාවෙන් රැස් කරපු දේවල්. කවදාකවත් අපි දන්නේ නැති දෙයකින් කෙලෙසයක් එන්නේ අපි හොඳටම දන්න ඕවර් ටයිම් කර කර හම්බ කරපු දේ තමයි අපිට වැඩියෙන් වද දෙන්නේ. ඉතින් මේක තමයි අවිද්‍යාවේ ගොජ දාන தත්ත්වය. ඒ නිසා ඒක එහෙමම තියදී ඒ තරම්ම අභියෝගයක් වතියදී සංකීර්ණව තියදී සංකරව තියදී එක චිත්තක්ෂණයක වටිනාකම ගත්තොත් එයාට තේරෙයි මම මේ කයේ ඉඳගෙන ඉන්න පහසුවේ හිත තියනවායි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ බුදු වෙලා තියෙන. මේක හොඳට පුරුදුුණයි කියලා අපි හිතමු. තමාරු පරණයි නෙමෙක ඉන්නේ. ඒ නිසා හිතා ගන්න පුළුවන් පුරුදු වෙලා අපිට පුළුවන් උනායි කියලා හිතමු විනාඩියක් දෙකක් තුනක් මේ ඉන්න කයේ තියාගෙන ඉන්න. එතකොට බාහිරයට දුවපු හිත ඇතුළට නැමුණා වෙනවා. නන්නත්තර වෙච්ච හිත gedara ආව වෙනවා. හාව තමන්ගේ පැලැස්සට ගියා වෙනවා. බබා තමන්ගේ අම්මගේ ඔඩොක්කට ආව වෙනවා. මේන්න මේකට ආවට පස්සේ තේරෙයි මේ කය ඇතුලේ මෙතෙක් කල නොදැක්ක විශාල වැඩ රාජකාරී රෝඩක් යනවා. මෙතෙක් කල මේක පිටින් ඉඳලා බැලුවා වගේ පේන. දැන් යන්ත්‍රාගාරයක් ඇතුළට ගිහිල්ලා යන්ත්‍රාගාරේ වැඩ කරන හැටි බලනවා. ජල විදුලි බලාගාරයක ටර්බයින් එක වැඩ කරන හැටි බලනවා. බලනකොට පේනවා අර එන ජල දහරාවේ මේක කරකොලා දෙන හැටි. එතකොට පේන්න පටන් ගන්නවා මේ මමයා කියන එක, මේ කය කියන එක ඇතුලේ හතර දෙනයි වැඩ කරන්නේ. පට වියාපෝ තේජෝ ආයෝ විතරයි. හැබැයි එකවරකට එකයි වැඩ කරන්නේ. අපි හිතමු යම් වෙලාවට යෝගාවචරයට හිත ඇතුළට ගිහිලා කම්පන චංචල මට පේනවා. බර හැල්ලු ගති ටික මට පේනවා. උණුසුම සිසිල් ටික මට පේනවා. වැගිටෙන පිටු කරන ගති පේනවා කියලා. ඒ දේ ඒ පේන දෙයට හිත ගත්තොත් අර කයමුත් කය කියලා මම දැන් මෙතන කියන එකත් හතරෙන් එකට අඩු කරන්න පුළුවන්. ඉතින් මේක වායෝ ධාතුර ගත්තාම ආනපාන කියලා කියනවා. වායෝ පොට්ටබ්බ ධාතු. ආපෝ ධාතුවට ගත්තාම වැగిරෙන ගති, පිඩු කරන ගති තියෙනවා. නැත්නම් උණුසුම සිසිලස තියෙනවා. එහෙම නැත්නම් මේ බර ගති පොළොව බදාගෙන කාගෙන මේ පොළොවේ හිටලා තියෙන හැටි පේනවා. ඉතින් අපි යම් විදියකට අර ලෝකෙම දන් දීලා කයට ගත්ත මේ හිතෙන් අනිකුත් ධාතු තුනත් අයින් කළා ආ වායෝ ධාතුට විතරක් හිත දැම්මොත් අපි කිව්වොත් ආනාපානෙ විතරක් හිත දැම්මොත් අර නටමින් තිබුණ හිත තවත් ටිකක් එක තැනකට කේන්ද්‍රගත වෙනවා. නාභිගත වෙනවා. ඒකෝදි භාවයට යනවා. ඒකාග්‍ර වෙනවා. ඊට පස්සේ හුස්ම වදින තැන විතරක්ම හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා හිතමු. හරියටම නාසිකාග්‍රේ තියෙන, හරියටම තොල උඩ තියෙන, හරියට උගුරේ තියෙන හරි කියලා. එක වදින තැනකට ගියොත් මේ යෝගාවචරගේ හිත කොච්චර ඒකාග්‍ර වීම නාභිගත වීම සිදු වෙනවද කියනවනම් ඒක හරහා බහින්න පුළුවන් ඇතුළට මේ Taman ඉන්නේ ආස්වාසයේද ආස්වාසිනකොට ප්‍රස්වාසෙමුත් පාවා දීලා ඉවරයි. එතකොට මුළු ඇඟමත් ගිහිල්ලා ආස්වාසේ ඉන්නකොට ප්‍රස්වාසේ නැති බව 100%ක්ම පැහැදිලි වෙනවා. එතකන් හිතන්නේ ආස්වාස් ප්‍රස්වාස දෙක එකට යනවා. ඒක නමුත් ආස්වාසේ නෝ ප්‍රස්වාසේ ඇත්තෙම නැහැ. ආස්වාසයයි ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්න යෝගාවචරයට සද්ද වලින් බාධාවක් නැහැ. වේදනාව වලින් හිතට බාධාවක් නැහැ. ඉචුලින් බාධාවක් නැහැ. ඒ මොනම දෙයක්වත් තියෙනවා නම් ආස්වාසි ආස්වාසි බව දැනගන්නත් බෑ. ඒක නිසා එක හුස්මක් එක ආස්වාසයක් සිදු වෙනකොටම අස්පනා අපිට මේක ආස්වාසය කියලා දන්නවනම් අර ඉස්සලා ගත්ත මේ කෙලෙස් නැති චිත්තක් යන හොඳටම පිරිමැදලා හොඳටම තීව්‍ර කරගෙන හොඳටම ප්‍රණීත කරන්නේ යෝගාචර කියන්න පුළුවන් මේ ආස්වාසය ප්‍රස්වාසය මේ මේ ආකාරයෙන් වෙනස් මේ ප්‍රාස්වාසය ප්‍රසවාසය මේ ආස්වාසය මේ මේ ආකාරයට වෙනස් වෙනවා. මේ දෙක නැතුව සද්ද වලට ගියාම එතකොට මේ මේ ආකාරයි. වේදනාව වලට ගියාම මේ මේ ආකාරයි. හිතිල වලට මේ මේ ආකාරයි කියලා. මේ කොටු කරගත්ත, පටු කරගත්ත, පරිච්ඡේද කරගත්ත, වෙන් කරගත්ත වූ මේ එක එකක ලක්ෂණ කියන්න පුළුවන් නම් ඕක තමයි ඥානය කියන්න පුළුවන් අන්තිම කෙලවර. අද අපි කීයක් ප්‍රශ්න වලට උත්තර දුන්නද එකකවත් එක්කෙනෙක්වත් මම ආස්වාසය කරනකොට මම ආස්වාසයේ හිටියා මට ආස්වාසය වැටුනේ මෙහෙමයි කියලා කියන්නෙම නැහැ. ඒකෙන් පැනලා අල්ලපු ගෙදර කතාවල් කියනවා, නරියයි බල්ලයි කතාවල් කියනවා, හෙට වෙන්න තියෙන දේවල් කතා කරනවා, ඇඟට දැනෙච්ච දේවල් කියන මිසක් බලන්න කවදා හරි අපේ හිත කොච්චර චපලද කියලා කොච්චර ෂටද කියලා කොච්චර මායාවිද කියලා මේ සිල් අරගෙන පොරොන්දු වෙච්ච හුස්ම ගැන එක වචනයක් අල්ලියෙන්නේ නැහැ. ඒ වෙනුවට වටපිට ආවේ තියෙන දේවල් ගැන දිග මේ කතා කියවන. අට ගොඩාක් අහුම්කම් දෙන්න වෙයි. ඒ තරම්ම කතා ගොතන්න කැමති අපේ හිත. අපි කවදා හරි මේ ඔක්කොම කපාගෙන ඉක්මන් වෙන්න යන්නත් එපා. මොකද කක්ක ගොඩක ඉඳලා ගත්ත ගමන් මේ අසුචි වලක ඉඳලා ගත්ත අසුචි පණුවෙක් වගේ දැයි. ඒක පාට මේ රාණි සඳුන් ගාලා සබන් ගාලා නාවල සුද්ධ කරන්න බෑ. ඔය නිකන් වතුරෙන් සුද්ධ කරලා ගන්න ඕනේ ටිකක්. ඉක්මන් වෙන්නත් ඒවා. හොඳට බාන කවදා හරි මට එක හුස්මක් ගැන හරියට මේ ආස්වාසලාදී ආස්වාස කරා. මට ඒක මේ සීතලකට වැටුණා. ප්‍රස්වාසකනදී ප්‍රස්වාස කරා මම මෙනෙහි කරා මට උණුසුමකට වැටුණා වගේ. මේ මං කියන එක කියන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. විස්තර කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ 100 200ක් සහතිකයක් දෙන්න පුළුවන් කිසිම කෙලෙසයක් නැහැ. කිසිම කෙලෙසයක් නැහැ. නමුත් අපි කොච්චර කෙලෙස් වලට ආසද කියනවනම් එවැනි චිත්තක්ෂණ කෝටි ගාණක් ඉන්න ඇති කවදාකවත් වාර්තා කරන්නේ අපි දන්නේ ඒක මධ්‍ය ප්‍රතිපදාව කියලා. අපි ඒ තරම් ආසයි මේ වතුර ගිලෙන්න හෝ වතුර ගසාගෙන යන වැඩවලට. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා මේ අවසාන භවයේ කරපු වැරදි ටිකක් මේ එක්කෙනෙක්ව පුද්ගලික දෝෂයකට යන්නේ නැහැ මේවා. මේවා රාජ අපරාධ නෙවෙයි. නමුත් මේ අපේ කපාගෙන යන ගමනේ කපාගෙන යන්නේ මොන වගේ අවුල් ජාලාවක්ද කියලා පොඩ්ඩක් හිතාගන්න. ඉස්සරහා තියෙන දේ ඉස්සරහා තියෙන දේ වශයෙන් විස්තර කරන විතරයි අපි දන්නේ නැත්තේ. අනික ඕන කුණු හරපයක් දන්න. අස්පනා අපිට මේ තියෙන දේ ඒ තාලෙන් කියන්න අපි දන්නේ ඒ තරම් කියන එක වටිනාකමක් අපිට තේරෙන්නේ නැහැ. මොකද අතිශෝක්තියට ඒ තරම්ම අපි කටහුරු කරගෙන තියෙන්නේ. කවදාකවත් ඇති දේ ඇති හැටියට කියන්න බෑ. ඒක උපමට්ටම් කරනවා. එහෙනම් දැන් අව탁සීරු කරනවා. එහෙම නැත්නම් තියෙන එක තියෙන දේ බලාන ඉන්න බෑ අපිට. ඊගාවට මොකද වෙන්නේ කියලා අහන්න. කොතනින්ද මෙතෙන් ආවේ කියලා අහන්න. නානා විදියට මේ වර්තමාන චිත්තක්ෂණය පනනවා. ඒක නිසා මේ බුදුරජාණන්සේ බැරි දෙයක් කියනව නෙවෙයි. නමුත් මේ දේවතාවා කියනවා නිදුකාණන් වහන්සේ ඔබ වහන්සේ පැන්න මිසක් අයහා පැත්තට මං කොඩාක් කල් වහිට එක එකටවත් පණින්න බෑ ඔක්කොමලා එක්කෝ ගිලෙලා නැහිනවා එක්ක නැතන් දිවලට ගහගෙන යනවා. ඉතින් නිසා අපි ගත්තොත් භාවනා කරන පිරිසක් වශයෙන් ඕගසරණ සූත්‍රයට අහුම්කම් දෙන පිරිසක් වශයෙන් මේ ඕගහේ තියෙන දෙපැත්තේ තියෙන ප්‍රපාතේ මේ දෙපැත්තේ තියෙන භයානකකම, ඒකේ තියෙන චපල ගතිය, මේකේ තියෙන ෂාට ගතිය, මේකේ තියෙන මායා ගතිය මේ තරම්ම නිර්දය විදිහට අපිට පහල පහර දෙද්දී බුදුනාසේ සියල්ලම කපන්න පුළුවන් වර්තමානයේ හිත පැවැත්වීම. එහෙම නැත්නම් අපි කියනවා මේ වීරිය සහ සතිය කියන චෛසික දෙකට වැටෙන මේ හිත වැටෙන්න දෙනතුව මැද තියෙන සතිය පවත්තනකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලානේ කියන්නේ. මේ සතිය දෙපැත්තේ තියෙන වීරියයි සමාධියයි. සමාධියට ගියයි කියලා කියන්නේ ගිලිලා නැහිනොයි කියන එක. ඕනට වීරිය කෙරුවයි කියලා කියන්නේ දිවෙලට ගහගෙන ගියයි කියන එක. දෙක මැද තියෙන සතිය වීරිය වැඩි වෙලා ගසාගෙන යන වෙලාවේ ඒ බව දන්නවනම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ සතිය තියෙනවා. සමාධිය වැඩි වෙලා මම මේ සමාධිය වැඩි වීම නිසා නින්දට වැටුණා, සීතල වුණා, හිත හැංගී ගත්තා කියලා දන්නවනම් ඒත් බේරුමක් තියෙනවා. මොකද සතිය තියෙනවා. නමුත් මේ සමාධියට දාසකම් කරන්න යන්නත් එපා. වීරයට දාසකම් කරන්න යන්නත් එපා. මැද තියෙන සතිය දාන්නවනම්. දැන් මගේ හිත දුවන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි කියලා. මොන කිසිම කෙනෙකුට කරන්න බැරි උදව්වක් එතන සිද්ධ වෙනවා. Taman tamanගේ தත්ත්වය දන්නේ. ඒක විතරක් නෙවෙයි. එතන තියෙන ඉතාම වැදගත් දේ තමයි මේ දැකපු දේ දැකපු විදිහට වාර්තා කරන්න පුළුවන් නම් දෙවැන්නේකට උදව් කරන්න පුළුවන්. ඒක නැතුව මොන જાති කොච්චර කොල ගණන් කතා කරත් කොච්චර පැය ගණන් කතා කරත් sannivedanayak නම් වෙන්නේ ඒ බුරුම ස්වාමීන් වහන්සේලා තමයි මම දැකලා තියෙන අන්තිම දක්ෂ ඒ කමඨහං සුද්ධ කිරීමේදී හරියට යොමු කරවීමේදී ඉතින් ඒ ස්වාමීන්සේ මට මට දඬුවම් කරලා තිබුණා මම කියන දේවල් තේරෙන්නේ මම කතා කරන්න වල්පල් කියලා වාඩි කරගෙන හිටියා පැත්තක මේ මිනිස්සු කතා කරන දේලා අහගෙන හිටපන් කියලා. මම මාස 18ක් විතර බර ගාන කමටහන් සුද්ධ කරනලාට පන්ති පිටිපස්සේ දන ගහලා තියාගෙන ඉන්නේ. ඔයාගේ මාව තියාගෙන හිටියා මම කියන දේවල් වැරදි කියලා. ඊට පස්සේ සයිඩෝ කියනකොට තේරෙනවද මිනිස්සු කොච්චර උගත් වුණත්, කොච්චර සිල්වන්ත වුණත්, කොච්චර ඕනකම තුනත් පිස්සු කෙලින හැටි. ඕන දේ කවදාකවත් කතා කරන්නේ නැහැ. සමහරලාට ප්‍රොෆෙසර්ස්ලා. සමහරට සුද්ධෝ එහෙම නැත්නම් හැම තැනම භාවනා කරලා මෙතෙන් ඇවිල්ලා සායඩු කියනවා මට උඹේ ජාතකයේ ඕනෙත් නැහැ ඉතිහාසයේ ඕනෙත් නැහැ පිම්බෙන වෙලාවේදී පිම්බෙන බව මෙනෙහි කරාද කියලා කියපම වැටුනේ මොකද්ද කියපම හැකිලෙන වෙලාවේදී මට හරියට හැකිලුණා කියලා මෙනෙහි කරන්න පුළුවන්ද වැටෙන්නේ මොකද්ද කියපම මම උඹට හරියටම වුණා කිව්වගේ කියන්නම් පාර කවදාවත් කියන්නේ අපි හෙටත් ධර්ම සාකච්ඡා කරાવી අනිද්දත් සමාඩ කරાવી බලන්න අපේ හිත කොච්චර චපලද කියලා අපේ හිත කොච්චර අර läග ගන්න ගතියට සහ ගසාන යන ගතියට එනවද කියලා. ඒ නිසා මම මේ නැවතත් කියන්නේ බරදුවචනස අපිට දීලා තියෙන්නේ අමනුස්ස වැඩක් නෙවෙයි. මිනිස්සුෙකුට කළ හැකි සරල වැඩක්. නමුත් අපේ හිතේ කාගේ කරන්නේ මේ ඉඳගෙන මම මෙතන ඉන්නවා කියන එක දැන ගැනීම මහා ලොකු දෙයක් හිතන්නලට ලොකු ලොකු කුට්ටි කඩන්න හදනවා. උඩ පයින්න කියලා බස බිම යනවා. ගහේ උඩාතු අල්ලන්න ගිහිල්ලා. මේ සරල ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක මිනිස්සු නේද දෙවියෝ පවා අගය කරනවා. ඒ ඒ దేవතාව අගය කරනවා කාලයකට පස්සේ එක්කෙනෙක් හරියට කඹේ එහා පැත්තට ගියා. හරියට තනියේ දන් දෙහා පැත්තට ගියා. හරියට දූනාසයෙකුට අලපූල් ගෙඩියක් තිබ්බා වගේ හෙල්ලෙන්නේ නැති වෙන තියන්න පුළුවන් වුණා කියලා පෙන්නන එක. ඉතින් මේ භාවනාවේ වශයෙන් නැත්තම් අරමුණක හිත පැවැත්වීම නැත්තම් අරමුණකට මධ්‍යස්ථ අරමුණකට හිත පැවැත්වීම හරහා අපේ තියෙන අමනකම අපේ තියෙන මරිගතිය අපේ තියෙන චපල ගතිය අපේ තියෙන ෂඩ ගතිය මායාවී ගතිය මතු කර ගැනීමක් විතරයි මේ මතක් කරන්න පුළුවන් උනේ මේ මේ කියන කතාව අනුව අපි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට දාලා බැලුවොත් අපි මේ සිල් රකින්නවයි කියලා කොරන්න ගිහිලා ලෝකේ ඇති කරගෙන තියෙන අවුල් ජාලාව කියලා බලනකොට තිරසනුන් අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ජොල්ලිය වැලගෙඩියක් කාලා ජීවත් වෙනවා. අපි මේ හදාගෙන තියෙන කුරුසෙට තියලා එන ගහගත්තට පස්සේ අපි මොනවා කරත් සමාජයෙන් විවේචන ලැබනවා අපි සමාජයේ විවේචනය කරනවා. කොච්චරක් සීලේ සීලබ්බත පරාමාසයක් කරගෙන තියෙනවද කිව්වොත් ලස්සනට ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා භාවනා නොකරන කාමභෝගී gedarol ඉන්න අපි කියන්නේ නිකන් සාමාන්‍ය පෘථග්ජනයයි කියන්නකෝ අපි කියමු මුස්ලිම් මිනිසෙක් කියලා කියමු. ඒ මිනිසා සංසාරයට බැඳින්නේ තණ්හාවෙන්. ඒක හොඳටම පැහැදිලියි. ඒක මුස්ලිම් මිනිසෙකුට ගෑනු හත් දෙනෙක් විතර තියා ගන්න පුළුවන් මස් මාළු කනවා. ඉතින් ඔය කරගෙන ඉන්න පුළුවන්. නමුත් සිල්වන්ත මිනිසයා සංසාරයට බැඳින්නේ ද්වේෂය හරහා විතරයි. සිල්ලතුන් අතර විතර ප්‍රශ්න ගැටුම් ද්වේෂය වෙන කොහොක්වත් නැහැ. ගෙවල් දොරවල ඉන්න මනස කාමයට අහුවෙලා දැන් මෙතන අපි ලොක්කෝ දැන් ඔක්කොම අපි සිල්වන්තයි කියා ගතට පස්සේ කිසි කෙනෙක් කහින්න බෑ කිසි කෙනෙක් වටපිට බලන්න බෑ. ඉතින් අනික් එක්කන දිහා බලලා නිකම් මෙයා පව් කරගන්න. ඒ නිසා අනුන් කරන හැම වැරද්දකින්ම ඔය සීලබ්බත පරාමාශයේ තියෙන එකන එකෙන් 100ට ගාණක් විඳවනවා. ඒ වගේම තමන් අතින් වෙච්ච වැරද්දට හැන්ද වෙනකොමුත් හෙට උදේ වෙනකොත් පහුවෙන්ද වෙනකොත් තුන් වරුවටම කනගාටු වෙලා හිතනවා නේ මගේ සදාචාරය කියලා හිතාන. ඉතින් ඒ දෙක නැතුව මේ ප්‍රයෝජනේ සලකලා සිල් රකින්නයි කියන එක අපි කියන විදිහට අවිපටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි කියලා සරුවචාන්සේ දේශනා කරනකොට මහන්නේ මේ උඹේ සීලේ තියෙන්නේ හිත සමාහිත කරන්න. උඹ හිත සමාහිත වෙනවනම් ඒක තමයි සීලේ. හිත සමාහිත වෙන්නේ නැතුව ඔබ දස සිල් අට සිල් උපසම්පදා සිල් දහසක් සංවර සිල් මොනව රැක්කත් ඒක අර බූරුවෙකු පිටේ හකුරු පැටව වගේ බූරුවට හකුරු රස තේරෙන්නේ නැහැ. බූරුවට පැටව වගේ. නමුත් Tamanට තේරෙනවා නම් මේ ගත කරන අපේ සීලාචාර ගතිය නිසා අපේ මේ පිරිසුදු කම නිසා සීතල ගතිය නිසා වෙන්දට වැඩිය හිත පොඩ්ඩක් කීකරු වෙන ගතියක්. අන්‍ය විහිත නොවන ගතියක්. විපිලිසර වෙන්නේ නැති ගතියක්. එච්චර තමයි බුදුහාමුදුරු ඉල්ලන්නේ. ඒ නිසා පිරිසක් අතර භාවනා කරනකොට අපිට අනන්තවත් අවස්ථාවක් ලැබෙනවා. අපි මේ ගත්ත ප්‍රයත්න නිසා තිබුණටදී හිත සමාහිත වෙලා ඒකෝදි භාවයටපත් වෙලා ඒකාග්‍ර වෙන පැත්තටද යන්නේ නැත්නම් මේ භාවනා කරන්න ආපු නිසා ප්‍රෙෂර් එක නැග්ගද කියලා. heart attack එනවද කියලා. ඒ තරම් අද. ඒ මොකද මේ භාවනා කියන එක අර්ථකථනයක් දීලා නැහැ. මං කියන්නේ භාවනා කියන එක නෙවෙයි. මේ සතිය කියන එක අර්ථකථනයක් දීගන්නේ නැහැ. සතියෙන් තමන්න පුළුවන් නම් දැනගන්න භාවනා පරියන්කේ ඉනකොට සක්මනේ ඉනකොට ජීඳා වැඩ කරනකොට මේ මතුවෙන මතුවෙන নানা ආකාර දේවල් මතුවෙන මතුවෙන දේවල් වල කාගවත් කිසි වෙනසක් නැහැ. එක්කෙනෙකුට විතරක් නෙමෙයි දුක එන්නේ ඕනම කෙනෙකුට එනවා. ඝර්ෂණේ එනවමයි. ඒ එන දේවල් తీදි තමන් ගත්ත අරමුණ රකින්න පුළුවන් නම් පරියන්කේදී අපි කිව්වොත් ආනපානයි කියලා ඒ හුලං එනවා සද්ද හැෙනවා වේදනා දැනෙනවා මොනවා තිබුණත් ඒකට කැඩිලා ආයසරයක් ආනපාන ගෙනත් යන්න තමන්ට ක්‍රමසහ විදි සහකල යුත්තේ මේකයි කියලා දන්නවනම් කරන්න කරන්න කරන්න ගන්න මේ මනුස්සයා තීරුම් අර ගන්නවා බබා වැටුණට එයා නැගිටිනවා තනිය ඉසල ඉසල දඬුවට යලා නැගිටට පස්සේ තනියම නැගිටිනවා කවදා හරි මේක නැගිටිනවා නැගිටට පස්සෙත් වැටෙනවා. නමුත් වැටෙනවා අඩුයි නැගිටිනවා වැඩි. ඒ වගේ ආනාපානෙට උස්මට සම්බන්ධ වෙනවා වැඩිකමක් තියෙනවනම් අන්න වැඩේ යනවා. සක්මන් කරනකොටත් තමයි තේරෙනවනේ මේ සක්මන් කිරීම නිසා අලුතෙන් පව් කෙරෙන්නේ නැහැ. ඒ ඒ වෙලාවේ වර්තමානයේ පවතින හිත පාත්තන්න පුළුවන් පරණ පව් නිසා විවිධ දුක් කරදර එනවා. නමුත් ඒවා ගෙවන් වෙනවා. මට එන්නේ එන්නේ සක්මනට හිත බඳිනවා වැඩි කියලා ඉන්නේ හැම මොකක්ක බලාපොරොත්තු වෙන්න එපා. එදින්දා වැඩ කරනකොටත් අනන්ත අප්‍රමාණ විදියට ලාභ පාඩු දෙක සිද්ධ වෙනවා කිසිම වෙනසක් නැහැ රහතන් වහන්සේටද පෘථග්ජනයටද කියලා. යස ආයස දෙක ඕනම කෙනෙකුට සමානයි. සැප දුක දෙක ඕනම කෙනෙකුට සමානයි. රහතන් වහන්සේ බලන්නේ මේවට හිත නරක කරගන්න එපා. එච්චරයි. පෘථග්ජනය හිත නරක කරගන්න නඩුත් ගිහිල්ලා අල්ලපු ගෙදරටත් කතා කරලා කක්ක කරන වටේට ගානවා. කක්ක කෙරුවට කමන්නේ වැසිකිලියක. මේකෙමනේ කක්ක කරලා යන හැම කෙනාගම නෑදෑයින්ගේ යාළුවන්ගේ ගාගෙන අනාගෙන අනාගාමි වෙන්න හිතාන ඇන්නේ මේකට දැන් කරන්නේ අනාගන්න එක තමයි. මෙන්න මේ தත්ත්වයට අටතේදී එදිනදා ජීවිතේ තමන්ට පේනවනම් මේ කාටවත් කිව්වට දුකක් කවුද ගන්න පුළුවන් එකෙක් ඉන්නේ උගෙත් මල්ල පිළිලා. දුක් ගන්න පුළුවන් එකෙක් ඉන්නේ කවුද මේකේ? එකෙකුටත් තියනද ඉඩක් කියන එක. වැක්කිරෙන දුක් පිළිලා. ඉතින් කාටවත් කියලා වැඩක් නැහැ. ඊවසපම් පපුව කියලා වතු ටිකක් ගාගෙන ඉන්න එකයි තියෙන්නේ. කාටවත් කියලා වැඩක් නැහැ. ඕනේ නම් Tamange දුක කියනකොට දේශපාලනඥයෙක්ගේ වාසියක් ලබයි. ආර්ථික විශේෂඥ ආර්ථික වාසියක් ලබයි. සමාජ විශේෂඥ සමාජ ලාභයක් ලබන තමන් හිටපු තැනම. ඒක කාටවත් කියාපාන්න ඕනේ මේ ඉදිරියට වැඩවලදී මට නැවත නැවතත් ත්‍රිවිධ රත්නයේ කෙරේ ශ්‍රද්ධාව මේක ඉතින් කාටවත් වෙන දෙයක් කියලා ලෑස්තිලා යන ගතිය පුළුවන් නම් ලදලද වෙලාවේ ආ මම දැන් මෙතන හිටගෙන ඉන්නේ මම දැන් මෙතන ඇවිදිමින් ඉන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ මම දැන් මෙතන නිදාගෙන ඉන්නේ කියලා ඉරියව්වට අර හිත දාගන්න ගතිය වැඩි වෙනවනේ ආ එහෙනම් ඉතින් ලොකු වෙනසක් සිද්ධ වෙනවා එතකොට අර අතිධාවනයක් නැහැ එතන එතන ටැග් ගහිල්ලකුත් නැහැ. මේ යම් කිසි කෙනෙක් කවදා හරි මේ කලාව ඉගෙන ගත්තයි කියලා හිතන්නකෝ. ඉගෙන ගත්තට පස්සේ තේරෙයි කාටවත් ඒ තමන් ඉන්න පදනමෙන් තව කාටවත් ඒක අදාළ නැහැ. තමන් ඉගෙන ගන්න ක්‍රමේ කාටවත් අදාළ නැහැ. පොදුවේ නම් මේකට මධ්‍ය ප්‍රතිපදාව කීයකි? මොකද අපේ කෙලෙස් ප්‍රමාණය වෙනස්. අපි වෙන තියෙන වෙන පදනම. ඒ නිසා අපි කරන ක්‍රමේ අපිට පොදුවේ කියනවා මිස මම මෙහෙමයි කරු උඹත් එහෙම කරපන් කියන්නේ ඒකයි බුදුරජාණන්ති කියවේ පළවෙනි 69ක් රහතන් වහන්සේලාට උඹල දෙන්නෙක් එකපාරේ යන්න එපා. උඹ යම්මා කාටද ධර්මයේ තේරුම් ගත්තේ ඒ විදිහට කියලා දීපන්. අරයත් එක ගලපන්න එපා. ගලපපු ගමන් අර සරල භාවේ නැති වෙලා සංකර භාවයකටපත් වෙනවා. ඒක නිසා හැම යෝගාවචරයකම කල්පනා කරන්න අපි මේ කඹේ යවිදින ගමනක් යන්නේ. අපි මේ තනියේ දණ්ඩක යන්නේ. මේ පීනද්දි ජීවිතාසාවෙන් සැඩ වතුරක පීනද්දි කරටත් ආගෙන නම් පීනන්න යන්න යන්න එපා. ওই තීන යාලුකම්, ওই නෑදෑකම්, ওই ගන්තොටේ ඇසුරුම්කම් පවත්තන හැම එකක්ම මේ ඝන ඕගයක සැඬ ඕගයක පීනන දෙන්නේ කරටත් දාගෙන යන්න හදනවා. නිසා පුළුවන් තරම් බලන්න මම දෙන්නෙක් නෑ. දැන් ඊයේත් නෙවෙයි හෙටත් නෙවෙයි මෙතන වෙන තැනකත් නෙවෙයි මේ මේ චිත්තක්ෂණය දිනු කරුවොත් මේක තමයි පින කියලා තේරුම් ගත්තොත් මේක තමයි අපි මේ වැඩසටහනකින් අඳුරලා දෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ යෝගාවචරයට තේරෙයි මෙහිට ඉස්සල්ලා අපි කොච්චරක් හදිස් වෙන්න ගිහිල්ලා මේක අවුල් කරගත්තද කොච්චරක් අවස්ථා ලැබිච්ච වෙලාවේ නිදාගෙන හිත හැංගීගෙන කුසීත වෙලා කම්මැලි වෙලා පහලා ගියද කියලා. අහානේ දෙකට සාපේක්ෂව Tamanට අර මැද නිකන් හරියට සතපනයි කාසිය රෝල් කරපුවාම මේ වගේ පොලෝක ඇද ගන්න නැතුව එහෙම යන්න පුළුවන් වගේ යන්න පුළුවන් නම් පොළවේ මොන හරි අදත් වුණොත් ඒක පැත්තට වැටෙනවා. ආන්නේ වගේ ඇලයින්මන්ට් එක හදපු රෝදයක් තනි තනි තනි සලා පොලෝක පෙරලන්නා වගේ මේ ලද චිත්තක්ෂණයකට කියන ක්ෂණ මාත්‍රාව කියලා. ක්ෂණ මාත්‍රාවේ පුංචි හරි වර්ධනයක් සිද්ධ වෙනවා නම් මේ සාවිශාල බරපතල කෙලෙස් රාශියක ඉඳද්දී දුස්සීලයන් මැද ඉඳද්දී ඒක සමාදන් වීමෙන් පමණයි අපිට හැකි සංඥාවක් එහෙම නැත්නම් යෝගාවචර ගතියක් භ්‍රමචාරිකමක් ගන්න තියෙන වැරදි පිළිබඳව හෝ අනුන්ගේ හෝ තමන්ගේ කතා කරන පටන් අරගත්තොත් සාපේක්ෂව නම් පුළුවන් කමක් නැහැ. නමුත් වැරදි වැරදි වශයෙන් දකින්න කතා කරන ගත්තොත් අනිවාර්යෙන් අතිදහවණයකට වැටෙනවා. එහෙම නැත්නම් තමන් එක තැන ගිලෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ගිලෙන්නෙත් නැතුව කලබල වෙන්නෙත් නැතුව ගමන ආනාපාන විතර සම්බන්ධයක් නෙවෙයි. ඒ වගේම වීර්ය සමාධිය කියන දෙකට සම්බන්ධ අපි කරන හැම සමාජ ජීවිතයකදීම ජන විඥානය තුල අපේ ආධ්‍යාත්මික ජීවිතය තුල භෞතික අභිවෘද්ධිය තුල හැම එකටම යොදන්න පුළුවන්. එනිසා දැන් මේක ආර්ථික සමීකරණයක් වෙලා තිනවා, දේශපාලන සමීකරණයක් වෙලා තිනවා, සමාජික සමීකරණයක් වෙලා තිනවා ලෞකිකව. නමුත් ඒ ඔක්කොම දිනු කරලා අවසානයේ Taman ඉදිරියෙන් තියාගත්ත අභිමතාර්ථයේ පවා විපරිණාමයකටපත් කරලා එන ඕන දෙයක් පිළිගන්න නැත්නම් අපේ සිංහල ක්‍රමයට සිංහල උනාට ඒක <clears throat> බුදුහාමරගේ වචනයක් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තැනටපත් කිරීමත් මේක හරහා සිද්ධ වෙනවා. ඒ නිසා අද නැත්නම් මේ වැඩමුළුවේ මහා ලොකු වෙනසක් නැති වෙයි. නමුත් මේ ඇති කරගන්න ජවය ආරම්භය එහෙම නැත්නම් මේ ඇබ්බැහිය දිගින් දිගට දිගින් දිගට වර්ධනය කරනකොට ප්‍රතිඵල එන දවසට හිතා ගන්න බෑ ඒක කොහොමද වෙන්නේ කියලා ප්‍රතිපල එන දවසට තේනවා අපි අර පුළු පුළුවන් තාලෙට ඉස්සල්ලා යොදාගත්ත නිසා ඉස්සල්ලා මේක හඩගත්ත ගත්ත නිසායි අද ප්‍රතිපල ලැබෙන්නේ නමුත් මුල් අඩිය තියෙනකොට ප්‍රතිපල පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. ඒ නිසා මේක අපි ආගමක් විදිහට දැන් කරන්නේ. ශද්ධාවෙන් කරන්නේ. ඇදහිල්ලෙන් කරන්නේ. අන්තිමට ඒක ප්‍රඥාවෙන් සාක්ෂාත් කරනකොට ඒක ප්‍රඥාවෙන් පන්නරේ තියෙනකොට ඒ ශ්‍රද්ධාවක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් මුලදී බෞද්ධ උපදිච්ච අපට තියෙන පෙත තමයි ශ්‍රද්ධාවෙන් බහින්. කරන කෙනෙකුට ප්‍රතිඵල ලැබෙනකොට අපිට පුළුවන් ප්‍රඥාවෙන්කට අර්ථකථනයක් දෙන්න. ඒ නිසා භාවනා නොකරන එහෙම නැත්නම් කියනවනම් ඒ ගැන නොහිතන ලක්ෂ කෝටි සංඛ්‍යාවක් අතරින් අපි යම් ප්‍රමාණයක පියවර ඉදිරියට අරන් තියෙනවා. ඒ තැබූ පියවර පිළිබඳව ජයග්‍රහයි හැඟීමෙන් හැකි සංඥාවෙන් එහෙම නැත්නම් ඉදිරිය බලන ගතියකින් තොරව වෙච්ච වැරදි ගැන කල්පනා කර යන්න ගියොත් මතක තියාගන්න එක්ක අතිධාවණයකට වැටිලා එහෙම නැත්නම් එතන ගිලිලා නැහින්ද හදන්නේ ඒක නිසා ඒම කරන්න නැතුව වර්තමානයේ හිත පැවැත්වීමෙන් පුළුවන් තරම් කම්බිය විදින මනුෂ්‍යගේ සමබර භාවය කෙනෙක්ගෙන් අපේක්ෂා කරන්න එපා තමන්ගෙමයි ලැබෙන්නේ ඒකම අදහගෙන නැත්නම් ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා කියමු මධ්‍යම ප්‍රතිපදා අදහන ඉදිරියට යන්න සියලු දෙනාට මේ මෙතෙක් ලැබුණු උපදේශ ආද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා